අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පාදන පින්වත්නි අපි අදත් ධර්ම සාකච්ඡාවකට එහෙම නැත්නම් ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙලටයි ආරම්භය ලබා ගන්න බලාපොරොත්තු වෙන්නේ. අපි ඉල්ලා සිටමු ලිඛිත ප්‍රශ්න සභාගත කරන විදිහට ඊෂා නෝන මාත්මී අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්ස අද ප්‍රශ්න 12ක් ඉදිරිපත් වෙලා තියෙනවා ධම්ම ගැටලු 3ක් ඉදිරිපත් වෙලා තියෙනවා පළවෙනි ප්‍රශ්නය ඊයේ ඉදිරිපත් කරන්න බැරි වුණු ප්‍රශ්නයක් ගෞරවනීය නායක හිමිපාණෙනි සක්මන් භාවනාව උදෑසන සක්මන් භාවනාව ආරම්භ කෙලිමි අත් දෙක ආයාසයෙන් තොරව දෙපැත්තට ඇදී යන අයුරු නිරීක්ෂණය කෙලෙමි. ලනුපැදුරේ සක්මන් කරන විට පාදයකට තද ගතිය ඊතා තදින් දැනිනි. මේ නිසා පාදක හා ලනුපැදුර ගැටෙන අයුරු හොඳින් වැටහිනි. ගැටීම නිසා තද වේදනාව ඇතිවිය. මේ හොඳින් අත්විඳෙමි. වේදනාව නිසා දුක හටන ගැනෙන බව දැනිනි. ශරීරයේ උණුසුම් මනායුරු නිරීක්ෂණය කෙලෙමි. මනසතියකින් යුක්තව සක්මන කෙලෙමි. පරයන්ක භාවනාව සංසුම් මනසකින් යුතුව පරයන්කේ වාඩි උනේමි දෙයස් දෙයස් පියා ගතිමි ආනාපාන සති භාවනාව ආරම්භ කෙලෙමි හුස්ම ගැනීම පිටවීම නොදැනේ ඊතා ඕනෑකමින් නිරීක්ෂණය කෙලෙමි ඊතා සියුම් ලෙස හා මෘදු ලෙස ආශාස ප්‍රසවාස සිදුවන බව වැටහිනි ඒ දෙස බලා සිටියෙමි වරින් වර ආලෝක ඇති වෙමින් නැති වෙමින් පවතී නিত্য නැත මුළු කාලයම ඊතා හොඳින් පරයන්කේ සිටියෙමි සතිය ඊට හොඳින් පවත්වාගෙන ගියෙමි. ඔබ වහන්සේගෙන් උපදෙස් පතමි. ඔබ වහන්සේට නිරෝගී සුව හා දීර්ඝායුෂ පතමි. ওই පරියංක භාවනාවෙත් ආනපාන බලනකොට වැටුනේ නැහැ කියලා වාක්‍යයක් අමතරේ රිංගවල තිනවා. අවශ්‍ය නැහැ. වැටෙන්නේ නැති, පේන්නේ නැති කිසිම දෙයක් හොයන්න යන්න එපා. ලියන්න යන්නත් එපා. හොයලා ලියනවා කියලා කියන්නේ වැරදි දෙකක්. ඒ නිසා පේන දේ මොනවද කියලා ලියන්න පටන් අරගත්තොත් ඔය එළඹිච්ච සතියේට සක්‍රීය කෘත්‍යයක් තියෙනවා. නොපෙනිච්ච දේවල් හොයන්න යනවා කියලා කියන්නේ කලින් අරගෙන ගිය බලාපොරොත්තුවක්. ඒක නැතුව පේන ටික සතිය එළඹිලා තියෙනවනම් ඒක දියුණු කරගන්න එහෙම නැත්නම් ඒක පිළිබඳ විශ්වාසයක් ඇති කරගන්න නම් ඒ පේන ඔය සියුම්ම ආනපනේ පේනවයි කියන එක ඒකේ තව විස්තර බලන්න පුළුවන් තරම් හැපෙන තැන දිග කෙටි බව උණුසුම් සිසිල් බව, ඔය කියන සියුම් ගොරෝසු බව ආදී ඒ භාව ලක්ෂණ, ස්වභාව ලක්ෂණ, ගති හොයන්න පටන් අරගත්තොත් පැන්සල උල් කරනා වගේ සත්‍ය තියුණු වෙනවා. එහෙම නැතුව පේන දේ යාන්ත්‍රණ බලාන හිටලා බෑ. ඒ මේ ප්‍රධාන කර්මස්ථානයේ විස්තර හොයන්න ඕන. එතකොට තමයි මේ ඇති වෙන්නේ. ඒ නිසා ඔය වගේ අවස්ථාවක් ආවොත් ඊට පස්සේ බිනත් වැඩිය ඒ වගේ සටහන් ආකාර ස්වභාව ලක්ෂණ ගති ස්වභාව පුලුවන් තරම් රචනට ඇතුළු කරන්න උනන්දු වෙනවා. ගෞරවනීය ස්වාමින් වහන්සේ ඊයේ හවස සක්මන් භාවනාව ආරම්භ කිරීමේදීම අධික කොන්දේ වේදනාවක් හා බෙල්ලේ වේදනාවක් පැවතුනි. මම ඇවිදිමි ලෙස සක්මන ආරම්භ කළද වේදනාවන් තනින් තදින් දැනුනයින් වේදනාව සිහි කරමින් ඇවිද්දෙමි. කොන්දේ වේදනාව දෙස අවධානයෙන් සක්මන් කිරීමේදී ටික වේලාවකදී එය අඩු වී යයි. ඉන්පසු බෙල්ලේ වේදනාව දැනේ. බෙල්ලේ වේදනාවට අවධානය යොමු කළ විට එයද නැති වී යයි. ඉන්පසු නැවත ඇවිදිමි මෙනෙහි කෙලෙමි. නැවත වේදනාවේයි. සිහි කළ විට අඩු වී නැති වී යයි. මෙලෙස විනාඩි 15ක් පමණ සක්මන් කළ පසු වේදනාව අමතක කොට සක්මනට අවධානය සම්පූර්ණයෙන් යොමු කිරීමට හැකි විය. තවත් නම් බෑ යනුවෙන් සිතමින් භාවනාව ආරම්භ කළද පසුව මේ ආකාරයෙන් විනාඩි 45ක් පමණ සක්මන් කළ හැකි විය. පරයන්ක භාවනාවේදීම වඩා හොඳින් සක්මනේදී වේදනාව දෙස බලා සිටීම පහසු බව මට හැඟිනි. මේ පිළිබඳව ඔබ වහන්සේගෙන් තවදුරටත් උපදෙස් බලාපොරොත්තු වෙමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමි. තෙරුවන් සරණයි. සර්වචනාංශය සඳහන් කරනවා විරියපතෝ විරියවතෝපන කිංනාමන සිජ්ජති කියලා. වීර්යවන්තයාට විනිවිද බල යන්න බැරි දෙයක් නැහැ. කොයි දේ හරි පේනවා නම් තාප්පයක් වගේ විනිවිදින බැරි දෙයක් පේනවා නම් ඒකට නැවත නැවත නැවත නැවත හිත යොදනකොට ඕනම දෙයක් විනිවිදින්න පුළුවන්. ඉතින් ඒක සාමාන්‍ය බොබ්බඩයාගේ කම්මැලියාගේ බත් බූසාගේ ක්‍රියාව නෙවෙයි. මේ වැඩේ කරන්න ඕනේ කියලා පටන් අරගත්තොත් හරි ගියොත් දෙගුණයක් සතුට ඇති වෙනවා මේ බෑ කියලා පටන් ගත්ත වැඩේනේ කියලා එන්න පටන් අර ගන්නවා. ඒක නිසා බලන්න මේ අතරමැද වේදනාව තුනී වේගන යනකොට නැත්තම් වේදනාව දරා ගන්න පුළුවන් වෙනකොට වේදනාව තියෙද්දි වම දකුණ බලන්න පුළුවන්ද කියලා බලන්න. ඊට පස්සේ වම දකුණ තියෙද්දි ඇත්තටම වේදනාවක් නැති වෙලාද නැත්තම් වේදනාව මුළු ගැනෙලා තියනවාද කියලා බලන්න. එතකොට තමයි අපිට දැක් ගන්න පුළුවන් වෙන්නේ බර එක වම දකුණ ප්‍රියයි වේදනාව අප්‍රියයි. වම දකුණ ගොරෝසුයි වේදනාව සියුම්. වම දකුණ ළඟ වේදනාව ඈත. තමාර වේලාවක වම දකුණ ඈත වේදනාව ළඟ. වේදනාව ප්‍රකටයි වම දකුණ අප්‍රකටයි. වේදනාව ප්‍රිය හෝ අප්‍රියව බලපානව වම දකුණ ඈතටලා. අන්න වගේ මේ දෙන්න අතර ග්‍රහ නීච වෙන වෙලාව රජ වෙන වෙලාව දැක ගන්න තමයි ඔය අපිට වේදනාවවිලා මේ අත්තු දව දෙන්නේ. නමුත් ඒකට කරදරකාරයක් විදිහට සලකන්න පටන් අරගත්තොත් විනිවිද ගන්න බැරි දෙයක් දැක්කා වගේ හිතෙනවා. නමුත් අර විදිහට වේදනාව යම් විශේෂාවක දැකලා ඒක තුනී වෙලා ආන වම දකුණට හිත ගියේ කෙනාට බලාපොරොත්තුවක් ඇති කරන්න පුළුවන් මේ දෙන්නම කොයි වෙලාවෙත් තියෙන. වේදනාව ප්‍රකට වෙලාවේ හරි අප්‍රකටව ඉන්නවා. වේදනාව අප්‍රකට වෙලා මෙයා ප්‍රකට වෙනවා. අන්නේ මේ මාරුවට තමයි අවධානය කියන්නේ. මානසිකාරය කියන්නේ ඒ නිසා මේ දෙකම තියේදී වෙලාවකට එකට මානසිකාරයට යනවා තව වෙලාවට අනික එකට මානසිකාරය යනවා. මේ විදිහට අපේ මානසිකාරය දී යති අරමුණක් දෙකක් විශේෂයි කොයි එකටද යන්නේ කොයි එකටද නොයන්නේ කියලා කිසිම ආණ්ඩු මට්ටු කිරීමේ ශක්තියක් නැති බව තමයි අනාත්මය කියලා කියන්නේ. මට පාලනය කරන්න බෑ. මට ආණ්ඩු මට්ටු කරන්න බෑ. ඒ දෙන්න එක එක විදිහට මානසිකාරයේ අවධානය යොද ගන්නවා. නමුත් ඒක දැනගන්න අස්පනා අපිට බලන්න ඕන. බැලීම Tamange ઈચ્છා බංගත්වයක් වගේ තමයි පේන්නේ. මට කරගන්න ඕන දේ කරගන්න බැරුව වගේ නමුත් ඒක විශාල ඥානයක්. ඒකට යන්න බෑ. ඒ ඥානයක් විදිහට තේරෙන්නේ නැහැ. පරාජයක් විදිහටයි තේරෙන්නේ. නමුත් ඒක අනාත්ම සංඥාවෙන් බලන්න හිටියොත් මේක තමයි සරුවචනංශ අපිට පෙන්වන්න හදන්නේ අපිට මේ හිතාන හිතට මේක ආණ්ඩුමට්ටු කරන්න බෑ වර එක වේදනාවට යනවා වර එක ආනාපානෙට යනවා ඒක දිහා හුදුවට බලන්න ඕනේ කවුද මේ මේ යොමු ලබලා දෙන්නේ කියලා කවුද මේ ගොනුව ලබලා දෙන්නේ කවුද මේ මෙහෙවීම කරන්න කියලා බැලුවොත් මේක මේ න්‍යායපත්‍රයක් ඇතුව යන ගමනක් නෙවෙයි කවුදෝ මෙහෙවනවා මෙහෙවන්නේ භාවනා නොකරන එක නයි මෙහෙවන්නේ වැඩියෙන් කෙලෙස් එන තැන තමයි අදින්නේ. වැඩියෙන් කෙලෙස් තියෙන තැන ස්වභාවයෙන් අදිනවා. මිනිතනින් වතුර බැස යනවා වගේ. භාවනා කරන කෙනාට තේරෙනවා මේ විදිහට සදාචාරයක් නැතුව මෙතන හික්මීමක් නැතුව මෙතන බයලජ්ජාවක් නැතුව මේ විදිහට වගකීමක් වගවීමක් නැතුව ගිහිල්ලා කොහේ යන්න පුළුවන් වේද කියලා. ඒකවත් දැනගන්න, ඒකවත් දැකගන්න, ඒක හරි මුණ දෙන්නවා කියන එක තෑහෙන පෞරුෂත්වයක් තියෙන්න ඕනේ. අපි දැන් මේ දකින්නකොට බය වුණාට මෙතෙක් කල සංසාරේ ගිහිල්ලා තියෙන මොකක්වත් නැතුවනේ. පොත් ලැබීමක්වත් නැහැ. ගනුදෙනුත් නැතුව. සමහරකට ඒකට මුණ දෙන්නත් බෑ. ඒක නිසා අයත් භාවනා කරන්න ඉන්නෙත් නැහැ. භාවනා කරලා පේනකොට මේවා කියන්නෙත් නැහැ. කිව්වත් කියන්නේ බැරදිලයි කිය. වැරදිලයි කිය. ඉතින් මේක හරි පැත්තට දාලා මේක සාධනීය පැත්තට සාක්ෂයක් වෙන පැත්තට ලියා ගන්න පුළුවන් වුණොත් ජීවිතය ඇතුළේ හැම අමලියකදීම කරදරයකදීම තමයි තේරෙන්න පටන් ගන්නවා. භාවිත මනස ඇති කෙනා මේක භාවනාවක් තොරතුරක් මේ ධර්මෝජාවක් පාටපත් කරගන්නවා අනික් කෙනා ඉසాత බැඳගෙන අඬනවා මේ විලාප දෙමින් අඬනවා මට වේදනාවක් ආවෝ බුදු අම්බෝ කියගෙන අඬනවා නමුත් ඒ වෙනාට මේ වේදනාව හරහා ආනපානේ බලන්න ආනපානේ හරහා වේදනාව බලන්න වගේ මේ විවිධ සෙල්ලක්කාරකම් කරන්න පුළුවන් ඉන්නේ භාවනා අරමුණක් මානසිකාරය පුරුදු කරපගෙනාට විතරයි. නමුත් ඒක ස්වභාවයෙන් කෙරෙන්නේ කෙරෙන්නෙම මේ වේදනාවට ද්වේෂ කරලා වේදනාව වැඩේට ආපු අරියාදුවක් විදිහට සලකලා කටයුතු කරන එකයි. නමුත් ඒක යම් වෙලාවක ජය ගන්න පුළුවන් කෙනෙක් අනිත් දවසේ යනකොට බලන්න ওই දෙන්නම මාරු වෙන වෙලාවේ අපි මානසිකාරය එහාට මෙහාට යන්නේ මොන න්‍යාය පත්‍රයටද කියලා බලන්න මෙතන ඉන්න කිසිම කෙනෙකුට නෑ න්‍යාය පත්‍රයක්. අපි කොච්චර සදාචාර සම්පන්න වෙන්න ගියත් මානසිකාරයේ වැඩ කරන්නේ වැඩියෙන් කෙලස් තියෙන තැන. ඒ නිසා අපිට ඕන දේ වෙන්නේ නැහැ. ඒක දැන ගැනීම පරාජයක් නෙවෙයි. ඒක දැන ගැනීම බුදුන්ට කිට්ටු වීමක්, ධර්මයට කිට්ටු වීමක් කියලා ලෑස්තිලා යන එක තමයි කමඨාන් සුද්ධ කිරීම වශයෙන් මතක් කරන්න තියෙන්නේ. ගෞරවනීය ස්වාමීන් වහන්ස, තෙරුවන් සරණයි. මට භාවනා මම භාවනාවට ආධුනිකයි. ඔබ වහන්සේගේ උපදෙස් ලබන දෙවන අවස්ථාවයි. මම නිවසේදී ආනාපාන සති භාවනාව ප්‍රගුණ කරමි. අද ආලුයම භාවනා වාරයේදී මම මෙතන මෙලෙස සිටියෙමි යයි ටික වේලාවක් බලා සිට සිටින විට මගේ සිත ක්‍රමයෙන් ඒකාග්‍ර වීමට පටන් ගති. සෙමෙන් සෙමෙන් ආශ්වාස ප්‍රශ්වාස දැනිනි. ඒ දෙසම සතියෙන් යුතුව බලා සිටින විට ආලෝක අවස්ථාවක් ලැබිනි. එහෙත් ඒ එම අවස්ථාවේදී සතියෙන් ආනාපානය දෙස බැලුවෙමි. එසේ රූප අවස්ථා දැක සතිය සහ ආනාපානය පෙරටු කර ගතිමි. මම එසේ විනාඩි 20ක් පමණ යයි සිටිය හැකි කාලයකදී මට දැනෙන අන්දමට ගුවන් ගමනකදී අත්විඳින එයා පොකට් වලට වැටීමේදී සිදුවන අන්දමේ සිදුවීමක් විය. නැවත නිසල්මන්ව සතිය සහ ආනාපානය අතර පැවතෙද්දී එම සිදුවීම කීප වරක් සිදුවිය. එයින් පෙර හා පසුව සිද්ධීන් දෙකක් එයින් පෙර හා පසුව සිද්ධීන් දෙකක්සේ සිටුවෙමි. ඔබ වහන්සේ මට මේ ගැන පහදා දෙන්න. ඔබ වහන්සේට දීර්ඝායුෂ වේවා නිවනින් සැනසේවා. මගේ මුළු භාවනා කාලය විනාඩි 48කට පමණ සීමා විය. ඔමේ කියන මුලින් ලියලා තියෙන වාක්‍ය ටික නැතුණයි කියලා කමඨාන් සුද්ධ කිරීමට අවශ්‍ය නැහැ. තමන්ගේ ජාතකය මොකද්ද? කරන දේවල් මොකක්වත් අවශ්‍ය නැහැ. ඔක්කොම නිකන් අර මේ ඇසුරකට යාලුකමකට කරගන්න දේවල් වගේ ඒ වගේ ඉච්චරම තාක්ෂණික තොරතුරු නැහැ. කොයි වෙලාවෙද මූල කර්මත්තානේ මුදුන්පත් වෙච්ච කියන තැනින් වැඩි පටන් ගත්තා නම් කෙටියෙන් ඍජු අපිට කතා කරන්න පුළුවන්. ඒත් ඒක සිංහලයට හරිම අමාරුයි. සිංහලයට ඕන කරලා තියෙන ආලවට්ටම තමයි. කොහෙද කියලා අපම යන්න කොහෙද කියලා අපම මල්ලේ පොල් කියාගෙන තමයි පටන් අරගන්නේ. ඉතින් මොකද කරන්නේ? ඉතින් අපි ඔක්කොම සිංහලයෝ නිසා. කෙසේ නමුත් මේ විදිහට අර අවපීඩනයකටපත් වුණා වගේ එකපාරට ගැස්සුණාට පස්සේ දෙකක් කියලා පිළිගන්න ගියාම තමයි එකෙක් මැරලා උපදිනවා කියලා අපි කතන්දරේ ගොතන. නමුත් ඒකම තමයි. රැය නිදාගන්න එකම තමයි උදේ නැගිටින්නේ. නමුත් නැගිටින්න ඉස්සෙල්ලා මේ ඔය යක නැහැ. ඊට පස්සේ නැගිටට පස්සේ අරකම තමයි පේලා තියෙන්නේ. ඒක නිසා මේ දෙකම එකක් කියලා කියන්න පුළුවන් දෙකක් කියලා කියන්න පුළුවන්. ਸਰවඥාන්සේ මේ දෙකට එකටක ඡන්ද දෙන්නේ නැහැ. ඒ පරිණාමය දැක්කේ නැති නිසා ඒක නෙමෙයි මේක සම්පූර්ණ වෙන එකක් කියනවා. එහෙම නැත්නම් ඒකමයි කියනවා. ඒකමයි කියන එක සදාකාලික වාදයට අහු වෙනවා. ඒක නෙවෙයි කියන එක භෞතික වාදයට අහු වෙනවා. ඉතින් මේ අන්ත දෙකේ තමයි මනුෂ්‍ය කරකෙන්නේ. මේ කච්චායන ස්වාමීන් වහන්සේ බුදුරජාණන් සඳහන් කරනවා කච්චායන යේවුයේන ලෝකෝ ද්වේ ඉබේ ද්වේ අන්තා භජති භජනය කරනවා කියන්නේ. ඇත්තේ කියන අංශේ වචන එක නැත නැත්තේ කියන වචන එක. මොකද අපිට මේ දෙක අතරමැද ඉන්න එක චපලකමක් වගේ තේරෙන්නේ. ඒ මොකද මේ එකකින් එකට මාරු වෙන සිද්ධි වැට දෙකට කඩා ගන්න තමයි විඥානය උත්සාහ කරන්නේ. විඥානයේ එකම කෘත්‍ය දෙකට කපලා ආණ්ඩු කරන එක තමයි. මැජික් එක එතන තියෙන්නේ. ඒ නිසා අපි දෙකට කඩනවා කියන්න යන්නත් එපා. එකම කියන්න යන්නත් එපා. ඒක මිලින්ද පඤ්ඤායකේ ඒ ස්වාමීන් වහන්සේ කියනවා නචසෝ නච අඤ්ඤෝ මේමත් නෙවෙයි වෙන දෙයක්වත් නෙවෙයි. ඉතින් මේවා නිකන් වාදේ විතරයි එතන තියෙන්නේ. නමුත් භාවනා කරන කෙනාට පේනවා නිකන් උදාහරණයක් වශයෙන් ගත්තොත් එකම පන්තියක ඉස්කෝලේක ඉන්න දෙකේ පන්තියේ ළමයි ටිකම තුනේ පන්තියට පාස් වෙනවා. තුනේ පන්තියේ ළමයි ටිකම හතර පන්තියට පාස් වෙනවා. හතර පන්තියේ පස්වෙනි පන්තියට පාස් වෙනවා. පාස් වෙන පාස් වෙන මොනිටර් මාරු වෙනවා. ඉතින් එතකොට ඒ පන්තියේ ගුරුවරෙක් නැති වෙච්චාම තියෙන නායකත්ව වෙනසක් වෙනවා. නැත්නම් එකම පන්තිය තමයි. ඒ වගේ චෛසික 52ක් තියෙනවා. ඒ 52 එක එක ජවනිකාවට එක එක ඉස්සර වෙනවා. අයියා වෙන්න හදනවා. අක්කා වෙන්න හදනවා. හැබැයි 52ම තමයි කොහෙත් ඉන්නේ. අපි අවිජ්ජපත්‍ය සංඛාර සංඛාරපත්‍ය විඥාන විඥානපත්‍ය නාම රූපං කිව්වට ඔය ඒ පියවර 12 දීම 52ම ඉන්නවා. මොනිටර් මාරු වෙනවා. ඉතින් මොනිටර් මාරු වෙච්ච ගමන් අපි කෑ ගහන්නේ නැහැ නෑ. ඒ පන්තියම නෙවෙයි වෙන පන්තියක්. දැන් නායකත්වය වෙනස් වෙලා ඔය මොකා කරුවත් කන්දෙන් කන්දට මාරුනාට කොටියගේ පුල්ලි මාරු වෙන්නේ නැහැ. මාරු වෙන්නේ නැත්තේත් නැහැ. ඉන්නේ මේක කියාගන්න භාෂාව බෑ. භාෂාවේ කරන්න පුළුවන්න්නේ ඒකමයි කිව්වොත් එක කතාවක්. ඒක නෙවෙයි කිව්වොත් තව කතාවක්. ඉතින් මේක නා ඒක නෙවෙයි කියන පැත්තට වැටලා තියෙනවා. මෙන්න මේකේ මතවලට ඉඳ නොතබා මේක බලා ගන්න පුළුවන් නම් බලා ගැනීම සඳහා දෙන උපදේශ සලකා බැලුවොත් ඒ වගේ වායු පීඩන තත්වයකටපත් වෙලා වගේ ගැස්සිලා අවදි වෙච්ච ගමන් Taman ඒ ගැන පශ්චාත්තාප වෙනවද නැද්ද කියන එක මත එහෙම වෙච්ච එක හොඳක්ද නරකක්ද එහෙම නැත්නම් මනාපද අමනාපද කියන එක මත උපදෙස් දෙන්න පුළුවන්. ඒක නිසා මේ ලියුම් කාර්ය හෝ කාර්ය කැමැතිද උසාවියට කට උත්තර බඳින්න. මේ විදිහට හදිසිය අවදි වෙච්චා බලනකොට එක හෝ දෙක වෙනම දෙයක් Tamanට මේ වෙච්ච සිද්ධිය මනාපයක් විදිහට පේන්නේ අමනාපයක් විදිහට සහයෝගයක් විදිහට පේන්නේ අරිය අදුවක් විදිහට කියන එකයි දැනගන්න. නෑ මං සහයෝගයක් විදිහට මං කැමති වුණා එහෙම මට ඒ වගේ පොඩි ප්‍රීතියක් ඇති වුණා ඒ වගේ වුණා. ඔව්. එතකොට මේක ඇබැග්ගයක් කරදරයක් අමලියක් නෙවෙයි. භවනායේ බව දන්නවා. නමුත් ඒ මනාපමනාප දෙක නැති වුණොත් මනාපමනාප දෙක වෙනව කොමඩකත් වෙනවා ගණන් ගන්න නැතුව හිටියොත් නැවත පැමිණුණාට පස්සේ Tamange මූල කර්මස්ථානයේ හෝ ඉන්න ඉරියව්වට gedara පිට ගිය මිනිසෙක් නැවත gedette එන්න වගේ විශේෂ අවසර පත්‍රයක් නැතුව ඇතුල් වෙන්න පුළුවන්ද නැත්නම් Tamanට ආපහු ඒ අරමුණට එනකොට සක් මේ ඉරියව්වට එනකොට කෝල ගතියක් අනුගේ ගෙදරකට යනවා වගේ තේරෙනවා. නෑ මට ඉක්මනින්ම පුළුවන් වුණා ආපහු මගේ ආනාපානයි මම සිහියෙන් ඉන්න බව චෙක් කරගන්න එහෙම වුණාට පස්සේ. එහෙමනම් මම නඩුවක් ෆයිල් කරනවා. මොකද මේකේ ලියලා තියෙනවා සම්පූර්ණ දෙකක් වගේ තේරෙනවා කියලා. ගානට සමිනවස් මට දැන් මේ භාවනා ආසනෙන් නැගිටිට පස්සෙත් මම හුඟක් වෙලා කල්පනා කළා කාමරේට ගිහිල්ලා මට ඒ දෙකක්ද ඒක කියලා හිතා. නෑ දැන් ඔය දෙන කට උත්තරේ ඔය ලියලා තියෙන වාක්‍ය දෙකක් නිසා මට නඩුව ෆයිල් කරතයි. හැබැයි මං සතියෙන් හිටපු බව අවස්ථාවේ ඒව ඒව බයිලා කතා මේ අපි මේ කතා කරන්නේ එක පොයින්ට් එකක් මේ කතා කරන්නේ. කතා කරන කියන්නේ නැවත ආපහු යන වෙන්නේ ගිහිල්ලා යන එක කලබලයක් නෙවෙයි. ඒක හොඳයි. හොඳයි කියලා ගමුකෝ. ආවට පස්සේ Taman Tamanගේ පොඩකට එළියට ගිහිල්ලා ආපහු ගෙට එන්න වගේ එන්න පුළුවන්කමක් තිබුණාද? නැත්නම් ආපහු ගිහිල්ලා ඩෙන්ටි කාඩ් එක පෙන්නලා පොලිමේ ඉඳලා වීසා පාස් කරගෙන ඇතුල් වෙන වැඩ පිළිවෙල දුන්නේ. දෙකක් වුණාට අමාරුකමක් මට තේරුන්නේ නැහැ. නෑ දෙකක් වුණයි කියලා තදබල චෝදනාවක් තියෙනවා මේ. වාක්‍ය පැහැදිලි ප්‍රකාශයක් තියෙනවා. ඒක මේ සුද්ධ කරන්නයි මම මේ උසාවියට කැඳෙන්නේ. දැන් ඒකට විරුද්ධව තමන්ම දාක්කි දෙනවා. මට තේරෙනවා. තේරෙනවද? ඉස්සර කිව්වද පති කියන්නේ පති කිව්වද ඉස්සර කියන්නේ? හරකමයි ස්වාමීන් වහන්සේ කියන්න තියෙන්නේ මම හොඳ සතියෙන් හිටියේ ඔක්කොම තියා ඒම උනාට පස්සෙත් මට මේ සතිය තිබුණා ආනාපානෙ තුණා කිසිම කරදරයක් නැතුව ගන්න පුළුවන් වුණා හැබැයි මම භාවනාස්නේ නැගිටතර පස්සේ ආපහු මගේ හිටපු කාලේ සිහි කරනකොට මම නිශ්ශබ්ද වෙලා මම මොනවද වුනේ කියලා හිතන් සිහි කරන වෙලාවේදී මට හිතුණා ඒ දෙකක්ද ඒ දෙකක්ද කියන එක මගේ නිතරම හිතේ තුණා හුඟාවක් වෙලා ඒක ගැන හිතුවා ඒ දෙකක්ද වගේ එහෙම මට ඒක ගැන හරියට මේක දැනගන්න තමයි මගේ පළවෙනි ඒක අහලා දැනගන්න පුළුවන් ගන්නේ ආයෙසරයක් ඕකම දාලා බලන්න ඕනේ. යදෝදා බලනකොට Tamandම තේරෙයි. දිවබොරු කියනකොට කටබොරු කියන්නේ කටබොරු කියනකොට දිවබොරු කියන්නේ ඒ නිසා නැවත නැවත කරලා බලන්න ඕනේ අවශ්‍ය පහසුකම් ටික තියෙනවා අවශ්‍ය සාක්ෂි ටික තියෙනවා අමුද්‍රව්‍ය ටික තියෙනවා දෙකක්ද එකක්ද කියලා පිටින් අහන්න බෑ පිටින් ඇහුවා නම් ඒ කියන්නේ ලකුණු සෑහෙන්න කැපෙනවා අපි කරන්නේ ඒ බුදුහාමතු ගෙනලා දීලා තියෙනවා. බුදුන් කියනවා ගුර ගාලම බලපන්. ප්‍රත්‍යක්ෂණය කරලා බල්ල බල්ල බල්ල බල්ල බල්ල. එහෙම නැත්නම් කවුරු මොනවා කිව්වත් අර දෙකක් කියන හිත නෑ නෑ ඔය අනුන් කියපු දෙයක් මම පිළිගත්තේ නෑනේ කියලා එයා පස්සේ ආයෙ කරුණු හොයනවා. ඒ නිසා ඉවර වෙනකන් නඩුව කවදාකවත් ඒ ඒ වැරදි කාර්යයම අනේ උගත් විනිශ්චයකාරතුමනි මම මේක කෙරුවා මම මේ නෑ කියලා කිව්වට මම තමයි කෙරුවේ කරුණා කරලා මම මේ වැරද්ද පිළිගත්තේ නැසමට අඩුම දඬුවම දෙන්න කියලා හරි දන ගහන කම නඩු අහන්න. නැතුව ජූරි සභාව කිව්වයි කියලා ඕ නඩුකාරයා විනිශ්චය කරුවා කිව්වොත් ඌ අපීල් කරනවා ෂුවර් අපීල් කරනවා. ඌටම දන ගහනකම් උසාවියේ පැය ගණන් හරි ගවන්නේ දිගට අහන්න ඕනේ. අහලා අහලා අහලා නේ උගත් විනිශ්චයකාරතුමනි මම මේ වැරදිකාරයා කියලා කිව්වට මම වැරදි නිවැරදිකාරයෙකුට මම වැරදිකාරයා. මම මේ වැරද්ද බාරගත්ත නිසා මට අනුකම්පා කරලා අඩුම දඬුවම දෙන්න කියන මට්ටමටෝ බසන්න ඕනේ. කෙලස් කියලා කියන්නේ එක ලේස මාත්‍රික ඉඳ තියන්න වන්නසන්නම ඕන. චප්පම කරලා දාන්න ඕන. නැත්තම් මේ කොන්නක් තිබ්බොත් ආය එනවා. එචා සුතුමේ ඥානට ඉඩ තියන්න හැබැයි ඒක විනිශ්චයට එන්න දෙන්න එපා. සද්ධාවට ඉඩ තියන්න විනිශ්චයට දෙන්න එපා. ඇදහිල්ලට ඉඩ තියන්න විනිශ්චයට ඉඩ දෙන්න එපා. ඒ නෑ නෑ විනිශ්චය කරුඹම කරලා බලපන්. කරගෙන කරගෙන යන්න යන්න හිත පිට අනේක නොවුනොත් පරිශීලනය කරගන්න බැරි වෙනවා අපිට. අවතත් අවපීඩන වායු තත්යකට අහුනේ නැත්තම් මේ පරිශ්‍රණය කරන්න බෑ. ඉස්සර ඒක අපිට කරදරයක් නම් දැන් අපිට පේන එක අමුද්‍රව්‍යයක් වෙනවා. බාධකයක් නෙවෙයි සාධකයක් වෙනවා. ඒ කිය ඕන තැනකදී අපි හැලහැක්මක් වුණාට පස්සේ බලන්නේ හැලහැප්පීමට වෙච්ච කාරණාව නෙවෙයි. ඔබ නැවත ආවට පස්සේ ගෙදර ගියා වගේ අරසාවක් වැටෙනවද? හිටපු තැනදී යන්න පුළුවන්ද? එහෙනම් මායයටත් බය වෙන්න එපා. ඒ විතරක් නෙවෙයි. ඒකෙදී හම්බෙන අතිරේක ලාභේ ඒ කලින් හිටපු ගෙදරටම නැවත ගියා වගේ කියලා වැටහෙනවනම් ඒ අතරමැද කිසිම අකුසලයක් නැහැ. තියෙන අකුසල් ඔක්කොම අහෝසි උනායි කියලා ඒ බුරුම පන්සිංශයේ සමීකරණයක් හදලා පෙන්නනවා. සතියෙන් ඉඳලා පිට ගිහිල්ලා ආය සතිය ආවට පස්සේ අර ගෙදෙට්ට ගියා වගේ වැටහෙනවනම් ඒ කියන්නේ අතරමැදි මොන අකුසලයක් වුණත් අහෝසි වෙලා. ඒ නිසා යෝගාවචරය ඉගෙන ගන්නවා පව් අහෝසි කිරීමේ ක්‍රියාවලිය. ඒක මේ සාමාන්‍ය සතියෙන් කරන්න බෑ. ඒක සුපතිට්ඨිත සතියක්ම තියෙනවනේ. ඒක සෙල්ලක්කාරකමක්ම තියෙනවනේ. ඒකට මේ ගඟදිගේ ඉහළට පීනන ක්‍රමයක්ම තියෙනවනේ. එතකොට තේරෙන පටන් අර ගන්නවා පව්වලට වැඩිය සතිය බලවත් කියලා. ඒක තරුවචාන්සේ කෙලින්ම සඳහන් කරලා තියෙනවා සතිය තියෙන මිනිස්සයාට පව් කියලා කියන්නේ මේ ڇප්ප කරලා දාන්න පුළුවන් දෙයක්. සතිය නැති මිනිහට පව් කියන්නේ මහමෙරක්. ඒක බැඳගෙන වද දෙනවා. ඒ නිසා සතිය පාවිච්චි කරන පසු සහ පෙරත පසු දෙකට. එතකොට අතරමැදට අහුවෙන මේ කෙලස්ටික අලිහක්කකට අහුවෙච්ච ඉන්දියාප්පයක් වගේ. අලිහක්කට ඉන්දියාප්පයක් ගන්න නැහැ. කිතුල් ගස් කණන් කන්නේ. ඒ නිසා ඒක හපලා කණ්ඩම ඕන. පෞතික කණ්ඩම ඕනේ. නැත්තම් අපිට එක එක නැගිලි දෙක් කරන නැත්නම් අපි අනේ එක එක නැගිලි දෙක් කරනවා සැක කරනවා. අපායක් මේ ලෝකේ. සතිය තියෙන මනුස්සයා දන්නවා මේ අපායට දෙන්න ඕනේ වද ටික මෙහිදීම හපලා ගන්න පුළුවන්. බුදුහාමුදුර කියන්නේ ඒ තරම් ශක්තියක්. ඒ නිසා පොර පසු දෙක සතියේ සම්බන්ධතාවය බලන්න තියෙන්නේ පශ්චාත්තාවයක් නැති වෙන්න දෙන්න එපා. ආවට පස්සේ පිට ගිය කෙනා අපව ගෙදෙට්ට එන්න වගේ Tamanට වැටහෙනවා නම් ඒකට බුදුහාම කියන්නේ අශෝකං විරජං ඛේමං ඒතම් මංගල මුත්තමං. ශෝක කරන්නේ රජස් නැහැ අතරමැද පවුනේ ඛේමෙ ඛේම භූමිය වගේ. කාන්තාරයට ගිහිල්ලා ආපහු ඛේම භූමියට එනවා. ඒ නිසා මේ කාන්තාරිතර භීෂණයක් නැහැ. මොකද එයා දන්නවා ඛේම භූමියෙන් ගිහිල්ලා ආයේ ඛේම භූමියට එන්නේ කියලා. අන්න ඒ ඛේම භූමියක් නැති කෙනා තමයි භාවනා නොකරන කෙනා. එයා ඉතින් කාන්තාරේ වැල් ගැඩවිල්ල කෙලියට ඇදලා දැම්මා වගේ පිච්චිලා මැරලා යනවා. ඛේම භූමියෙන් එළියට ගිහිල්ලා ආයේ ඛේම භූමියට එන කෙනා හවුවරණක් ඇති කෙනෙක්. හොඳයි උසාවියේ ඉදිරිපත් වුණාට ස්තුතියි නෝ බොරු කිව්වට අහුවෙනවා හැබැයි ටිකක්. ගෞරවනීය සාමීන් වහන්ස ඔබ වහන්සේ විසින් දේශනා කිහිපයකදී සඳහන් කළ සක්මන ඉබේ සිදුවෙන්න දීම පිළිබඳව තවදුරටත් පැහැදිලි කර ගැනීමට කැමැත්තෙමි. මෙහිදී සිදු කරන්නේ සක්මන යම් රිද්මයකට පුරු කරවීමක්ද. නර්තනය හා ක්‍රීඩාවන් නිදී මෙලෙස කායික චලන යම් රිද්මයකට හුරු කිරීමට තරමක් දුරට පරපුරුද්දක් ලබා ඇත. හැප්පලයන්. ඒ නිසා ඔබ වහන්සේගේ දේශනාවෙන් පසු ඇවිදීම එලෙස රිද්මයකට පුරුදු කිරීමට උත්සාහ කළෙමි. ඒ යම් දුරකට සාර්ථක වූ වාසේ හැඟී. මිසාද එලෙස රිද්මයකට උරු කළ විට සක්මන වඩා નિરાයාසයෙන් සිදුවන අතර පාදයේ චලනයන් නිරීක්ෂණය කළ හැකි අවිරක් වැටහුණු නිසාය. වාර කිහිපයකදී මෙලෙස රිද්මයකින් සක්මන් කළ පසු සක්මන අවසානයේදී ඇස් පියාගත් විට පර්යංකේදී අත්නිද ඇති ආකාරයේ සමාධිමත් ගතියක් දැනිනි. එම රිද්මේ හැඟීමේ බිඳ නොගෙන පර්යංකයට පැමිණියහොත් වඩා ඉක්මනින් සමාධිගත තත්ත්වයකට පත්විය හැකි බවද නිරීක්ෂණය කළෙමි. මෙලෙස රිද්මයකට සක්මන හුරු කර ගැනීම නිවැරදිදයි පහදා දෙන්න. මෙලෙස ඉබේ සිදුවන සක්මනත් අප අසිහියෙන් නැවිදින විට සිදු කරන ඇවිදීමත් සමාන බවකින් යුක්තද. ඔබ වහන්සේට නිදුක් නිරෝගී භව හා දීර්ඝායුෂ පතමි. ඒකදී අපි නිස්සාරණවනේ කියන්නේ රිද්මිකුත් නැහැ අසතියත් නැහැ නිකන් gediya pitima ඇවිදින බව දන්න. ඉතින් gediya pitin ඇවිදින බව කතාව අපිට ඉගෙනුවේ ඊෂා තමයි. ඒ නිසා මම කියනවා ඊෂාට මේකට උත්තර දෙන්න කියලා. නෑ වැරදින බව මම දන්නවා. ඒ වුණාට වැරදිනකොට මට ගල් දෙක එක ගලෙන් කුරුල් දෙන්නෙක් වැටෙනවනේ දැන්. විශේෂකේ වැරද්දක් අහු වෙනවා. කියලා දෙන එක කරණත් කියලා දෙන්නාගෙනවා. වැරදිනාට කමන්නේ. වැරදින එක තමයි අපි ප්‍රසිද්ධියේ වැරදුනාම ප්‍රසිද්ධියේ දඬුවම් කරනවා. සක්මන ඉබේම යන්න පටන් ගන්න. ඒකට අසතියයි මේකේ තියෙන වෙනස මොකද්ද? දැන් අපි භාවනා කරන්නේ නැති කෙනෙක් යනකොට ගියාට පස්සේ තමයි දන්නේ මං ගමන ගියයි කියලා. හැතැම් බල්ලට හැතැම්ම නැහැ කියලා කියන්නේ. සතිය ඊටම හොඳින් පිටනවා. පිටනවා. සතියෙන් ඉබේම වගේ ගමන් කෙරෙනවා. ඒකට ප්‍රශ්න අහපේ කරනාට මේ අනිත් පැත්තට දැම්මොත් එimhe වලියට වගේ තේරුණයි කියලා කියතනවානේ. කැමැතිද ප්‍රශ්න අහපේ කරන මේ ඉදිරිපැත්තේ? සතිය තියෙනවා නමුත් ගමන ආයෙදීම කෙරෙනවා සක්මන කෙරෙනවා සතියෙන් යුක්තව. මනා සතියෙන් යුක්තව. මෙතන තියෙන්නේ අනායාසය කියනවා. ආයාසයක් නැහැ කියන වචනේ මේ අපි සුද්ධ කරගන්න හදන්නේ. එතකොට අනායාසයෙන් ඇවිදින්න පුළුවන් අසතිය. අපි දන්නේ ගිහිල්ලා ආවට පස්සේ යන්නේ ගමන ගිහිල්ලා තියෙනවා. අනිත් එක යන්න පුළුවන් මේ ලයක් එහෙම නැත්නම් තාලයක් දීලා අල්ලන්න පුළුවන්. අපිට පෙන්වන්න ඕනේ මේ දෙක මැද තැනක් මේ සතිපට්ඨානෙදී තියෙන ගච්ඡන්තෝවා ගච්ඡාමිති පජානාති කියන එකට කොහොමද මේ දීලා තියෙන දර්ශන දෙක වැරදි වුණත් අපිට ඒක කොන්දක පෙන්ලා දීලා තියෙනවානේ. දැන් තියෙන්නේ මේ දෙක මැදින් සාධනය කරන්න ඕනේ. සතිය පිහිටන බවටත් ආයාසය අඩු වෙලා අනායාසයෙන් සිදුවෙන බවටත් කොහොමද හේතු ගන්නන්නේ කියලා. වෙන කෙනෙක් කවුරු හරි කැමති සාකච්ඡාවට හොට දාන්න. ඒ කියන්නේ වම දකුණ වශයෙන් මෙනෙහි කරමින් කරන්නේ නැතුව මුළු එකම දිහා චක්‍රාකාරව වගේ gediya pitin ඇවිදිනවා කියලා කියන එකෙන් අදහස් කරන්නේ ඒකයි. ඔව් තා ටිකක් කියන්න බෑ. මයික් එකට කතා කරන්නේ නැහැ. මයික් එක ඔන් කරන්න ඕන. යනවා කියලා වෙන්නත් පුළුවන් එකක් විදිහක්. අනිත් එක වම දකුණ විදිහට වෙන වෙනම සතිය පිහිටවන්නත් පුළුවන්. ඒ අවස්ථා දෙකේදීම සතිය පිහිටවනවා. ඒ නිසා නිකන් අපිට මේ ඉංගියක් ගන්න පුළුවන් මෙනෙහි කිරීමකින් තොරව කෙනෙක් ගන්න පුළුවන් මෙනෙහි කිරීම ආයාසයෙන් විතර මෙනෙහි කිරීමක් නෙමෙයි. හැබැයි හිත පිට යන්නෙත් නැහැ. ඇවිදින බවක් දන්නවා. එතකොට මේ වම, දකුණ, මුල, මැද, අග මොකක්වත් නැහැ. මම හිඳගෙන නෙවෙන බව දන්නවා. මම හිතගෙන නෙවෙන බව දන්නවා. මම නිදාගෙන නෙවෙයි ඇවිදිනවා. ඒක මේ ඇඟේ බොඩි නොලෙජ් කියලා කියනවා. ඇඟට කියනවා ඇවිදින්න කියලා. හැබැයි සම්පූර්ණ අවධානය. ඒ නිසා ලයක් නැහැ. තාලයක් මොකුත් නැහැ. අසතියකුත් නැහැ. මේක වෙන්නේ එකම සක්මන් මළුවේ බොහෝ කාලයක් කරනකොට Tamante එකේ දෙන හුරු ගතිය, කෝල ගතිය නැති වෙලා, කෝඩු ගතිය නැති වෙලා හුරු ගතියක් එනවා. එතකොට වැඩේ සිද්ධ වෙනවා මෙහෙවීමකින් තොරව. අකර් අවිඥානකව වගේ, අසංස්කාරිකව වගේ. මෙනෙහි කිරීමකින් තොරව. හැබැයි මෙයා නහයට අහන්න නැති ගතියක් නැහැ. ඇවිදින ගතිය පේනවා. ඒ සමහරු කියනවා ඒක සක්මන් කරනකොට නිකන් බයිසිකල් එකක ඉඳගෙන පැඩල් එකේ කකුල් දෙක තියානිනා වගේ. එතකොට හැම වෙලාවෙදී මේ ඔසවනවා තබනවා කියනකොට වදින එක විතරයි ඔසවනට සෑහළු වෙනව නෙවෙයි. කකුල් දෙකම බයිසිකල් පෙඩල් එක තිබ්බා වගේ. එතෙන් ධනක් වතුර යවිදිනකොට සම්පූර්ණ ක්‍රියාවලිය වතුරත් එක්ක තෙරපෙනවා. එතකොට තේරෙනවා මේ තබන වෙලාව විතරක් නෙවෙයි ඔසෝලා උඩ කෙලවර විතරක් නෙවෙයි යවනවා කියලා එකක් නෙවෙයි ඒ මුළු එකම තේරෙන. ඒක නිකන් නිදර්ශන විතරයි. අන්න ඒ වගේ Tamange යටත් එක්ක හොඳට හුරු වෙලා අනායාසයෙන් කියලා කියන්නේ මෙනෙහි කිරීමක් අවශ්‍ය වෙන්නේ නැහැ. හැබැයි මෙනෙහි කළා තමයි එතෙන් යන්නේ. ඊට පස්සේ ඉබේ යනවා. එතකොට චක්‍රයක් වැඩ කරන්නේ. අර ඉස්සෙල්ලා වගේ පිස්ටන් එකක් උඩ පහළ යනවා වගේ නෙමෙයි පේන්නේ. මුළු චක්‍රෙම පේන්න පටන් ගන්නවා. එතකොට දන්නම මම ඉඳගෙන නෙවෙයි. මම හිතගෙන නෙවෙයි. මම නිදාගෙන නෙවෙයි කියලා අන්නේ දැනීම එනකොට gediya pitima අවබෝධයක් එන්නේ තමයි. ඒක මේ දිකට කිරීමෙන් ලැබිච්ච කෝල ගති නැතිවීමක්, කෝඩු ගති නැතිවීමක්. ඒකම පරියන්කේදිත් වෙනවා. ඒකෙම හැමදාම දත්මදින වෙලාවට සතිය පිටවන්න පටන් අරගත්තොත් මේ දත්මදින වෙලාවට ඉබේම සතිමත් වෙලා ඒ කටයුත්ත වෙනවා. ඒ වගේ Taman තනියම කරන නැවතිල්ල කරන ඕනම වැඩකට මේකේ ඉන්න අනායාසය පුරුදු කරන්න පුළුවන්. ඒ අනායාසයේ යනකොට අපි ලොකු සංජය පාවිච්චි කරලා අසන වචනයක් කොච්චර කරත් එතන එතන විස්්‍රාම වෙනවා. වෙහෙසකතු වෙන්නේ නැහැ. එහෙම නැතුව මේ වැඩි වැරදුනායි කියලා දුකක් හෝ ඉක්මනට කරන්න ඕන කියලා කාලේ පිටිපස්සේ හඹා යamak නැහැ. විස්්‍රාම වෙන ගතියක් තියෙනවා. ඒක නිසා අන්තිමට විවේක ගන්න කියලා ඕනේ නැහැ. දිගටම යනවා. ආන්නේ ඒ වගේ එකක් තමයි අනායාසය කියලා කියන්නේ. හොඳයි අපි යනවා ඊගා ප්‍රශ්නේ. අවසරයි ස්වාමීන් වහන්සේ ඒ වගේ අවස්ථාවක මේ මයික් එක ඒ වගේ අවස්ථාවක මයික් එක ඒ වගේ අවස්ථාවක එතකොට මේ ඒකාකාර නිකන් වේගයක් වගේ තියෙනවා මං ඉඳලා තියෙනවා එහෙම අවස්ථාවක ස්වාමීන් වහන්සේ දැන් අපි වම දකුණ කියලා ගියා නම් ඊට පස්සේ ඔසවනවා තබනවා ඒ වගේ මාරු කරන්න පුළුවන් දේ රිද්මයක් එක්කම ඒක කමක් නැද්ද? ඒක උනාට කමක් නැහැ. ඒකට හිත මෙහෙවන්න එපා. මේ අපි gediya pitima ගන්නවා මිසක්කා කැලි කැලි කරන්න යන්නේ නැහැ. ඒ කැලි කැලි කරන්න ගියොත් ඒකේ අර රිද්මේ කඩලා යනවා. ඒකේ තියෙන ඊස්තටික් ගතිය එහෙම නැත්නම් సౌందర్యාත්මක ගතිය කැඩලා යනවා. ඒ සක්මනේ ඇවිදිනවා. එළම මේ ඇවිදින්න පුරුදු ළමෙක් වගේ ඇවිදිනවත් නෙවෙයි. හොන්දට මේ පට්ටලේ තියෙනවා ඒ වගේ සක්මණට හුරු වීමක් වෙන්නේ ඒක පුරුදු වුණා ඔය කියන විස්රාම කතාවත් එක්ක හැම ඉරියව්වම කරන කෙන එක විස්රාම වෙන තත්ියට අනායාස වෙන්න පටන් අරගත්තා නම් මේ ඉඳගෙන ඉන්නවද මේ ඇවිදිනවද කියලා වෙනසක් නැහැ. හැම වෙලාවෙම මේ ජීවිත යාත්‍රාව පවතින බව පේනවා. මම නිින්ද ගිල නැති බව හොඳටම පේනවා. ක්ලාන්ත වෙලා නැති බව පේනවා. එතකොට මේ ප්‍රවාහයකට කියනවා විඥාන ස්රෝතය කියලා. ඒ විඥාන ස්රෝතේ Tamanට තේරෙන්න පටන් අර ගන්නවා මේ ජීවත් වෙනවා කියලා කියන්නේ නිකන් නිතරම දහනයක් වගේ එකක්. ඒකේ එක විදිහක් තමයි ඉඳ හිටගෙන ඉන්න එක, එක විදිහක් තමයි ඇවිදින එක, එක විදිහක් තමයි නිදාගෙන ඉන්න එක. කොහොම වුණත් මේ එක දිගට ආයුගේ ආයුෂ ගෙවිගෙන යනවා. එක දිගට උෂ්මයක් පවතිනවා. ඒක දිගට භවය එක්සිස්ටන්ස් කියන එක පැවැත්ම තියෙන බව තේරෙන පටන් ගන්නවා. ඒක සක්මන වෙන්න පුළුවන්, පරියන්ක වෙන්න පුළුවන්, කොහෙත් වෙන්න පුළුවන්. සක්මන තමයි ගොඩක් වෙලාවට ওই මාතෘකාවට ගොදුරු වෙන්නේ. මොකද සක්මන සාමාන්‍ය ක්‍රියාවක් හිතමත කරන ක්‍රියාවක් ඉන්නේ කෙරෙන්නේ. ඔසෝල තබන චේතනාපූර්වකනේ. ඒ චේතනාව නැතුව වැඩේ යන්න පටන් අර ගන්නවා මෙතන. ඉබේ වෙන්න පටන් ගන්නවා. ගරුතර ස්වාමින් වහන්ස ඊයේ දිනට මාහට භාවනාවට අපහසු තත්ත්වයක් ඇතිවිය. තෙහෙට්ටුව ඇඟරිදුම ආදියයි. අද දින මා උදෑසන සිටම තිර ආදිටනින් යුතුව සක්මන් භාවනාවේ යෙදී පිබිදුණු මනසකින් යුතුව පරයන්කෙහි හිඳගතිමි. මම දැන් මෙතන යයි සතිය පිහිටුවීමි. මනස සැහැල්ලු වන බව දුටුවෙමි. ආනාපාන සති අරමුණෙහි සිත පිහිටුවා බලා සිටියෙමි. කිසිත් නොදැනෙන සයක් විය. එහෙත් ටික වේලාවකින් ආශ්වාස ප්‍රශ්වාස වායුව පපුව සහ උදර ප්‍රදේශයෙන් ප්‍රකට විය. තව ටික වේලාවකින් මනාව ආශ්වාස ප්‍රශ්වාස දැනෙන්නට විය. නිරීක්ෂණය කෙලිමි. විටක ආශ්වාස වායුව දිග්වන අයුරුත් විටක ප්‍රශ්වාස වායුව දිග්වන අයුරුත් දැනිනි. තව ටික වේලාවකින් ආශ්වාස වායුව මතම ප්‍රශ්වාස වායුව ක්‍රියා කරනසේ වැටහුණි. පිටුපස කොන්දේ දකුණු පසින් සිහින් යකඩ කූරකින් ඇදගෙන යන්නාසේද උඩහට පහලට එම රිදුම දැනෙන්නාසේද විය. එම පැත්තේම දනහිස යටින් කටුවකින් විටින් විට අනින්නාක් මෙන් දැනිනි. මේ සියල්ල දකමින් සීකරමින් අරමුණෙහිම සිත පැවැත්වීමි. විනාඩි 45ක් පවන මේ අයුරින් ගත විය. පරයන්කෙන් නැගිටින විට කිසිම අපහසුතාවයක් නොවුනාසේ හැඟී ගියේය. භාවනාව කෙරෙහි සිත ඇදී මනස සිසිල් වූ අයුරක් විය. ගරු ස්වාමීන් වහන්ස මට භාවනා මඟ පිළිබඳව තවදුරටත් ඔබ වහන්සේගෙන් විචාරාත්මක උපදෙස් ලබා දෙන මෙන් ඔබ වහන්සේගෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. නිර්වන් සරණයි. මේකදී අර අපහසුව වැටෙන්නේ ඊට ඉස්සලා දවසේ වෙච්ච අපහසුවේ තරමට තමයි. ඒ නිසා අපහසු නැහැ කියලා භාවනා නොකර හිටියනම් මේ අත්දැකීම කවදාකවත් ලැබෙන්නේ නැහැ. අපහසුව තියෙද්දී මාළුවෙක් දෙකට කපලා තිනවා වගේ ගොඩ දාපු මාළුවෙක් වගේ ඒ වෙහෙස තියෙද්දි පොඩ්ඩක් වාඩි වෙලා බලන ඉන්න ඕනේ එකලසුනේ නැත්තම් දඬු කඳේ ගැහුවා වගේ මේක කරදරයි. කොන්දත් රිදෙනවා බඩත් රිදෙනවා එපා කියනවා. නමුත් ඒක විඳගෙන හිටියොත් ඒ කියන්නේ පරිේශන මට්ටමින් පවෙන් දෙක නැතිකමම නිවනක් කියලා තේරෙනවා. වෙන මොකක්වත් නැහැ උතන. ඒක නිසා අර කරදර වෙලාවේදී ඒකට මෝන ජීව ප්‍රමාණයට තමයි ඊට පස්සේ දවසේ සැහැල්ලුව ලැබෙන්නේ කන්දක් නැගිටින පල්ලමකේ පල්ලම වැටෙනවා සෙල්ලමකේ කියලා කියන්නේ ඒකයි. ඉතින් අපි ඉල්ලනවා කන්දක් නැගින්න නැතුව පල්ලම. ඒක තමයි ආමනකම කියන්නේ. ඒක තමයි මෝඩකම කියලා කියන්නේ. ඒක තමයි අවිද්‍යාව කියන්නේ. ඒ නිසා අර කන්දට ප්‍රිය කරන මනුස්සයා අමාරු වෙච්ච වෙලාවේදී බඩ ගිනි කියලා හෝ බඩ පෙරිලයි කියලා හෝ ගමනක් ගිහිල්ලා ඇවිල්ලා කියලා හෝ ගමනකට පස්සේ කියලා හෝ සීතලයි කියලා හෝ උණුසුමයි කියලා හෝ කර අරින එක බුබ්බඩයක්. කම්මැලියා, බත්බූසා. ඌට කවදාකවත් තරක ලැබෙන්නේ නැහැ. එයා හිතනවා මේ දුක නැතුව කන්ද නැගින් නැතුව පල්ලම හම්බෙයි කියලා. ඉතින් ඒ වගේ මේ මම තාමත්ම ප්‍රසිද්ධ මෝඩකම් රාශියක් තියෙන භාවනාවේදී. ඒ නිසා මේක දන්න කෙනා දන්නවා හොඳටම කැංගියම රෝකාපු දවසේ එහෙනම් ඒක හොඳ ඥානයකට කිට්ටු කරලා තමයි තියෙන්නේ කියන්නේ. ඒක මහසි සෑඩෝ ස්වාමීන් වහන්සේ සඳහන් කරනවා පරියංකේදී තද බල දුෂ්කරතාවයකට අපහසුටපත් වුණා නම් ඊගාට ඒහා සමාන ඥානයක් පහළ වෙන්න ඉඩ තියෙනවා. ඉතින් ඒක ඉවර වෙනකන් ඉඳින්න නැතුව නැගිට්ටොත් අර ඥානෙ ලැබෙන්නේ නැහැ. ඒ නිසා මේ පැමිණි දුක් පැනිරහයි කියලා මේ එනේන දෙයට මුහුණ දීම පුළුවන් ප්‍රමාණයට උප්පරිමේ ඔක්කොම කරන්න යන්න එපා. පොඩ්ඩක් හරි වැඩිපුර මේ අපහසුතාවයට අසහනයට අරියාදුවට මුහුණ දුන්නා නම් ඒහා සමාන ආනිසංශයක් එහා පැත්තේ තියෙනවා. ඉතින් අපි ඒකට ඉවසන්නේ අර දුක ආපු ගම දුක් කනකාටු වෙලා එක්ක කාට හරි මේ දුක දුන්නේ අහවලයි කියලා හිතාගෙන පශ්චාත්තාප වෙනවා. එතකොට අර මේරිලා තියෙන ඒ පහසුව නොලැබී යනවා. ඉතින් ඒකට කවුරක්වත් වග වෙන්න බෑ. ඒක තියෙන ඉවසන්න ඉවසන්න නැති කතිය. බුදුන් භාෂාවෙන් කියන ඉවසන්නා නිවන් දකින්න. නෑ අද බෑ අද කරන්න බෑ අද පිට ගොඩාක් ප්‍රශ්න තියෙනවා. දැන් බෑ. ඉවරුනොත් දෙනවා. මේ ප්‍රශ්න ටික වරුණොත් දෙනවා. ඒ නිසාද ප්‍රශ්න ගොඩක් තියෙන දවසක් නිසා අමාරුයි. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමීන් වහන්ස මා පර්යංකේදී උඩුකයට හිත යොදා ආනාපානය මෙනෙහි කරන විට බොහෝ වේලාවලදී ආස්වාස් වායුව එතරම් ප්‍රකට නොවේ. එහෙත් විනාඩියක් පමණ ගිය විට හොඳින් දැනෙන්නට පටන් ගන්නේ මේ චේතනා විරහිතව කරන ක්‍රියාවලියක් නිසා විය හැකියයි මට හැඟේ. එතෙන් සිට ආශ්වාස වායුව උඩුතලයේ හැපීගෙන නාසයේ පහළට බරව හෙමින් සීරුවේ ඉහළට ඇදී යන බවත් උගුර හරියෙන් යන විට තරමක සිසිල් ගුණයක් ඇති බවත් වැටහෙනවා. ප්‍රශ්වාසයේදී උගුරේ මෙහා සීමාවේ සිටයි වැටහෙන්නේ. එය තරමක උණුසුමකින් යුතුව වේගයෙන් නාසය පුරාම විත් උඩුතලයේ සහ නාසිකාග්‍රයේ යන දෙපළේම හැපී විසිරී යන බව වැටහෙනවා. මුල්ම වාරයේදී ආශ්වාසයේ මුල නොව මුල නොව නොවැටුණත් මැද අග වශයෙන් වැටහි මොහතකින් ප්‍රශ්වාසයේ මුලත් මැදත් අගත් ඊළඟට තත්පර 30ක් 40ක පමණ විවේකයක්ගෙන ආශ්වාසය ආරම්භ වන බවත් වැටහෙනවා. මෙසේ පැයක් පමණ දැන් පර්යංකයේ ඉඳීමේ හැකියාව තිබුණත් දෙතුන් වතාවක් වගේ වම් කකුලේ උඩ කොටසේ වේදනාවක් ආවත් එය බාධාවක් කර නොගෙන වේදනාව ඇතිවෙන තැන වේදනාවේ ස්වરૂපය හිරිවැටීමක්ද උල්ලැනෙනවා වගේද මාංශ පේශි තදවීමක්ද වශයෙන් තේරුම් ගැනීමට සිත යොමු කරද්දී ටික වේලාවකින් මේ අඩු වී යන හැටිත් වැටහෙනවා මේ අතර උඩුකයේ විටින් විට විවිධ කම්පන චංචල ගති ඇති වුණත් එය අරමුණට බාධා නොකරන බව වැටහෙනවා. ඇතැම් විට සිතවිල්ලකට සිත ගියත් ඒ බව වහාම වැටහෙන නිසා නැවතත් මූල කර්මස්ථානයට හිත ගන්න පුළුවන්. ගෞරවනීය සාමීන් වහන්සේ සක්මන්ට මා වඩාත් ප්‍රියයි. සක්මන ඉදිරියේ හිටගෙන මම දැන් මෙතන හිටගෙන ඉන්නා බව තහවුරු වුණාට පසු තරමක වේගයෙන් වාර 6ක් 7ක් එහාට මෙහාට ඇවිද ඊළඟ විනාඩි 20 පමණ දකුණ වම වශයෙන් මෙනෙහි කරමින් ගමන් කරනවා. ආපස හැරෙන තැන්වලදී සිහිය ඊතා හොඳින් පැවතිය යුතු බව වටහා ගත්තේ මුලදී ඊළඟ පියවර ටිකක් දුර යද්දී වම දකුණ වශයෙන්ම මෙනෙහි වී ඇති බව තේරුණු නිසායි. පළමු පියවරේදී පතුල් වලට දැනෙන උණුසුම සිසිල තද බව මෘදු බව වටහා ගන්න පුළුවන්. දෙවැනි පියවරේදී ඊළඟ විනාඩි 20ක් පමණ ඔසවනවා තබනවා වශයෙන් මෙනෙහි කරන විට කකුල්වල ලිහිල් බවක් ඇතිවන බව වැටහුණා. තුන්වෙනි පියවර වශයෙන් පැයේ අවසාන විනාඩි 20ේදී ඔසවනවා යවනවා තබනවා වශයෙන් මෙනෙහි කරමින් ගමන් කරන විට පය වඩා සැහැල්ලුයි යන ආකාරයක් සහ යවන විට පිටුපසින් තල්ලු කරන ආකාරයක්ද වැටහෙනවා. මේ සියලු දැනීම් හා වැටහීම් වම් පාදයට වඩා දකුණු පාදයට ප්‍රකටව වැටහෙනවා. පතුල් පොළවට පතිත වෙද්දී මුලැමැදාග බලන විට විලුඹ පළමුවත් මැද කොටස දෙවනුවත් අවසානයේදී ඇඟිලිත් පොළවට වදින බවත් විලුඹ සහ පතුලේ මැද කොටස සිරුර දරා සිටීමට ශක්තිය සපයන අතර ඇඟිලි පොළවට පහුරක් වී අල්ලා ගන්නා නිසා නොඇටි සිටීමට ආධාරයක් යන බවත් වැටහෙනවා. මෙසේ කාලය බෙදා වෙන්කර පියවර තුනකින් සක්මන කිරීමේදී ඔබ වහන්සේ ඊයේ දේශනා කළ පරිදි සක්මන අවසානයේ විනාඩි 15ක් 20ක් මෙනෙහි කිරීමකින් තොරව නිසල්මනේ යාමට ඉඩ හරින්නේ කෙසේදයි යන්න මට ඇති වූ ගැටලුවක්. එදිනෙදා කටයුතු වලදී දැන් බොහෝ දුරට සිහිය පවත්වා ගැනීමේ හැකියාව ලැබීම භාවනාවෙන් ලොකු අතවාසියක් බව වැටහෙනවා. මට හිතට දැනෙන්නේ ලොකු සතුටක්. ගෞරවනීය සාමින් වහන්ස මාගේ මේ පරයන්කා සක්මන් භාවනාවලදී යන ගමන් මාර්ගවල යම් වැරැද්දක් අඩුපාඩුවක් ඇතනම් භාවනාවේ දියුණුව උදෙසා ඒවා සකස් කර ගැනීමට අවශ්‍ය උපදෙස් ලබා දෙන මෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී චිර ජීවනයත් මේ භවයේදීම ශාන්ත වූ නිවනින් සැනසෙන්නටත් මේ පින් හේතු උපනිශ්‍රය වේවායි පතමි. ඒ වගේ අර භවන හරිය වෙලාවක හරියට වාර්තාගත කරච්ච වෙලාවක මතක තියාගන්න තියෙන්නේ මේක මේ මේ අල්ලගන්න ක්‍රමේ එහෙම නැත්නම් මේ වාර්තාගත කරන ක්‍රමේ අරහත්වයේ තෙන තික්ම කතාකත් අමතක කරන්න එපා. හැමදාම ආධුනිකෙක් වාගේ මේ පුංචි පුංචි කාරණාවලට හිත යොදානේ ගියොත් භාවනා විසීම භාවනා හදලා දෙනවා. මේකේ ලියලා තියෙන එක අරමුණට බාධාවක් උනේ නැහැ කියලා අරමුණට මේ සතියට බාධාවක් වෙන්නේ මූල කර්මස්ථානයේ තියේදී තව එව්වත් පේනවා. වේදනාව වෙන්නත් පුළුවන්, කරදර වෙන්නත් පුළුවන්. නමුත් මූල කර්මස්ථානයේ කරදර වෙන්නේ නැහැ. එනිසා අරමුණට කරදර වෙන්නේ නැත්ත. නමුත් මේ බාහිර තිබුණා කියලා සතියට කරදර වෙන්නේ නැහැ. එන්නේ එන්නේ සතියේ පුලුල් පරාසය විවිධාංගීකරණය වෙන්න පටන් අර ගන්නවා. වෙන කෙනෙක් නම් මේක භාවනාවට බාධාවක් වෙනවා. මේකේ නදන්නවා. ගල් මූලකට ඇහුවා මේ ගල් රෝලට අහුණා වගේ ඔක්කොම මට්ටම් වෙලා පදම් කරගෙන යන්න පටන් අර ගන්නවා. එතකොට ධෛර්යයක් එනවා. නමුත් අනිත් දවසේ පටන් ගන්නකොට ආයේ ආධුනිකයෙක් වගේ පටන් අරගෙන මේ භවනාව බලන ක්‍රමයක් වාර්තාගත කරන ක්‍රමයක් පුළුවන් තරම් දිගටම පවත්වාගෙන යන්න බලන්න. ගෞරවනීය සාමීන් වහන්ස සක්මන මා පෙර දිනේ සඳහන් කළ සක්මන ආරම්භ කර මෙනෙහි කිරීම තුනී වීගෙන යන විට එහෙත් පාද කෙරෙහි අවධානයක් තිබියදීම මුහුණ ඇතුළතින් දැනෙන ඇසෙන චිරිචිරි හඬින් වූ බිඳී යාම දැන් සක්මන ආරම්භ කළ සූළු මොහොතකින්ම දැනේ. එය විටක නැති වී නැවත ඇතිවේ. ඔබ වහන්සේ ප්‍රකාශ කළ පරිදි මුල් රාත්‍රී දෙකේම නිින්ද ගියේ නැත. සාදු සාදු. කුඩා කල සිටම කිට්ටුවෙන් ඇසුරු කළ හිතවතුන් නෑදෑයන් පිළිබඳ සිතුවිලි එකක් පසුපස එකක් ගලා එන්නට විය. මා නින්දෙන් දකින සිහිනයක් නොවන බව අවබෝධ වූයේ රාත්‍රියේ යමෙක් නැගිට කාමරයෙන් පිටව ගොස් නැවත පැමිණියා දුටු බැවිනි. නමුත් ඊයේ රාත්‍රියේ හොඳින් නිින්ද ගියේය. මෙම ලක්ෂණය ආරම්භ වූ මුල් දිනවල නිින්ද නොයෑම හා සිතුවිලි ගලා එම තදින් තිබූ නමුත් මාහට ඒ පිළිබඳ අවබෝධයක් නොතිබිනි. නමුත් මේ සියල්ල භාවනාවේ ප්‍රතිඵලයක් ලෙස ප්‍රත්‍යක්ෂව දනිමි. නිින්ද නොයෑම පිළිබඳව ශරීරයට වෙහෙසක්ද නැත. පරයන්කය ගරු සාමීන් වහන්ස මා පරයන්කේ වාඩි වී මා මෙතනෙයි කයට සිතගෙන මේ මොහොතට අවධානය යොමු කරමි. විතක ආශ්වාසය ප්‍රශ්වාසය දැනේ. එහෙත් එයට සිත යොමු කරමි. ආශ්වාසයේ දිග බවද ප්‍රශ්වාසයේ කෙටි බවද දකිමි. විතක ආශ්වාස ප්‍රශ්වාසයේ නොදැනීම ශරීරයේ ගැස්සී ගැස්සී පැද්දී නිශ්චලතාවයකට පත්වේ. සුළු මොහොතක් එම தත්ත්වයේ පසුවී නැවත ශරීරයේ වම් පැත්තට ඇලවෙන බවක් දැනේ. එවිට කෙලින් වීමට සිතදී. ඉන්පසු නැවත නැවත එම සිදුවීම කිහිප වතාවක්ම එක් පර්යංකයක් තුළදී සිදුවේ. ආශ්වාස ප්‍රශ්වාස දකින පර්යංකවලදී පසුගිය දිනවල හුස්ම රැල්ල ගෙවි යන විට සක්මනේ දීමෙන් චිරිචිරි හඬ ඇතිවද පසුගිය දින දෙකේ එය නොදැනිනි. සුළු මොහොතක නිශ්චලතාවයේ පැවත නැවත මුලටම පැමිණේ. අනුකම්පාවෙන් මේ தත්ත්වෙන් පහ තත්ත්වයන් පහදා දෙනු මැනවි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. ඒකට අර මේක බාධාවක් කරදරයක් වාතමාරුවක් පිත්තමාරුවක් නෙවෙයි මේක වෙන්න පුළුවන් දෙයක් කියලා පිළිගත්තට පස්සේ ඒක තියෙන අර පෙළන ගතිය නැති වෙන්න පටන් අර ගන්නවා ඒ අර තමන්ගේ විශ්වසනීයත්වයේ අනුව එනිසා කියනවා හදිසියෙම කෝච්චි පාරක් අයින ගෙදරට ගිහිල්ලා නෑදෑ ගෙදරට ගිහිල්ලා නිදාගත්තොත් රැට කෝච්චි යනකොට නැගිටිනවා. බය වෙනවා. බලන්න ගෙදර ඉන්න මිනිස්සු බලන්න උන්න ගන්න නැහැ. මිනිස්සු කෝච්චි පාරයිනේ පුදියලා පුදියලා. Tamanට උනත් එක දවසක් ගියාට පස්සේ ගාණක් නැහැ. මොහොදායිනේ පුදිය ගන්න ගියාම රැළ ගහන්න එනවා වගේ හිටලා රැයට ඇඳත් අරගෙන යන්න හිතෙනවා. නැත් ටික දවසක් ගියාට පස්සේ ඒක නැහැ. ඒ මොකද දන්නා මේ මොහොත ගොඩ ගලන්නේ නැහැ. කෝච්චියක් දැන්නේ කෝච්චි පාරේ. මගේ හොඳ උඩින් යන්නේ නැහැ කියලා. එහෙම නොවුනොත් ඉතින් මේ ටික මැරෙන්න ඉස්සලා පුරුදු කරලා තියාගන්න කියන බුදුරජාණන්සේ මරණ මොහොතේ ඔක් කරන්න බෑ. ඒ නිසා එන්න තියෙන කරදර ඉල්ලලා නම් ගන්න එපා. මේ පැමිණිච්ච දෙයට මුහුණ දෙන්න භාවනාදී මේක විනිවිදිය යුත්තක්. එහෙම නැත්නම් පටිවිජ්ජති හරහ බැලිය යුත්තක් කියලා ඉතින් හරහා බලන්න කියලා බලනකොට මොකුත් නැහැ එතන. ඇහැටින් බලනකොට මහා මේරුවක් වගේ පේන. මහා බයයි. ගිහිල්ලා බලනකොට ඔය යකාවේ කියන තරම කළු පාට නැහැ. ওই තීන්තරන් දතුත් නෑ ඇස් දෙක රතු පාටත් නෑ නිකම් යකා කියලා කිව්වට මේ යක්ෂ ගෝත්‍රිකයෝ කියලා කියන්නේ ගොවිතැන් වැඩ කරන මිනිසුන්ට. නාග ගෝත්‍රිකයෝ කියලා කියන්නේ මුහුදු යන මිනිසුන්ට. යක්ෂ නාගන ඉඳලා තියෙන ලංකාවේ අපිට මේ කියලා තියෙන්නේ. <laughs> බලනකොට කන්නඩියක් විතර කියලා බලනකොට මේ යකාට නේ කියලා කියන්නේ. එනයක්ෙක් නෑ. ඒ නිසා ඔකට බය බය නැතුව බලන්න තමයි බුද්ධ සද්ධාව තියාගන්න කියන්නේ. සියද්ද මේකට මුණ දෙන්න. මුණ දීලා බලනකොට කීයෙන් තරම් එකක්වත් ඔය කියන තරම්ම කළු පාට නෑ ඔය යකා. ඒක නිසා මේවා ප්‍රසිද්ධිය ප්‍රකාශ කරන්නේ කොහොඳයි. මොකද නැත්තම් මේවා සාහිත්‍යයට යන්නේ නෑ. මේවා නිකන් මේ පුද්ගලික අත්දැකීම් වෙනවා. පොදුවේ කමඨාන් සුද්ධ කරනකොට පේනවා. මේවා පිළිබඳ ආකල්ප වෙනස් වෙච්ච එක මම ඒ වගේ තියෙන පෙළන ගතිය නැතිලයක්. ගෞරවනීය සාමීන් වහන්ස මීට ඉහත භාවනා අවස්ථාවලදී ආනාපානයේ සිත පිහිටුවා මාගේ පරයන්ක භාවනාවේ ඉරියව්ව ගැන අවධානයෙන් සිටින විට ශරීරයේ විවිධ ආලෝක ධාරාවන් ගැස්සීම්, පැද්දීම්, ගල්වීම්, උඩට ඉසීම්, භ්‍රමණේ වීම අත්ින්දත් මෙවර මගේ ඉරියව්ව ගැන අවධානයෙන් සිටින විට හිස් ගතියක්, ගැඹුරු නිදිමතක්, පාළු ගතියක්, වෙන් වූ ස්වභාවයක් අත්විඳිමි. ඊට අමතරව භාවනා කරමින් සිටන විට මද වේලාවකින් වගේ ඉරියව්ව පිළිබඳ ඊට හොඳ සතියක්ද අත්විඳින අතර මගේ සිත ශරීර කූඩුවේ සිරවි තිබෙන බවක් පෙනී යයි. සිත වෙනමත් ශරීරයේ වෙනමත් ආනාපාන සතිය වෙනමත් දැකිය හැකිව වනායුරු වෙන්ව අරමුණු කළ හැක. සමහර අවස්ථාවලදී මා පාළු ගතියෙන් සිටින විට සිතුවිලි එතන ගන්නට උත්සාහ දරයි. මෙය රූප අවස්ථාවේ සිට අරූප අවස්ථාවකට පත්වීමක්ද. මන්ද මෙම චිත්‍රපටිය දැන් දැන් පෙරමෙන් ලස්සන නැත. එහෙත් හරවත් බව වැඩිය. එනමුත් මෙහි අවසානය දක්වා මා මේ නැරඹිය යුතුය. ගෞරවනීය සාමින් වහන්සේ කරුණාවෙන් මට මේ පහදා දෙන්න. ඔබ වහන්සේට දීර්ඝායු ලබා අවසානයේදී නිර්වාණ අවබෝධය ලබා ගැනීමට ලැබත්වා. තෙරුවන් සරණයි. ඔයක නීරස වුණත් ඒක බලාන ඉන්න කියන ලාභේ තමයි ඒ වර්තමානයේ නීරස වුණත් බලාන ඉඳීම නිසා කෙලෙසකට එන්න ඉඩ දෙන්නේ. එහෙම නොවුනනම් අනිවාර්යයෙන්ම නීවරණ වලින් එකක් තමයි එන්නේ. ඒ නිසා ඒ දන්න නුරුස්නාගතිය වුණත්, දන්න පාලුගතිය වුණත්, දන්න හුදකලාව වුණත්, විවේකේ වුණත් වටිනවා. ඒ හිතට වෙන නීවරණ එන්න දෙන්නේ නැහැ. කියන්නේ නූපන්න කුසල නූපන්නින්න ඉඩ දෙන්නේ නැහැ. ඒ නිසා මේක ප්‍රියමනාප නැති වුණත් මේක ප්‍රතිපදාවේ ගමනක් බව මෙතෙක් ආපු ගමනට හම්බෙච්ච ආනිසංශයක් බව කෙලෙස අඩු වෙන බව දන්නවනම් එච්චර අපහසු දෙයක් නෙවෙයි. ඒක දන්නේ නැතිකම තමයි කාමයේ කියලා කියන්නේ. ඒක දන්නේ නැතිකම තමයි අවිද්‍යාව කියන්නේ. ඉතින් ඒක අයින් වෙනකොට මේ වගේ දේවල් බොහොම ප්‍රසිද්ධ වෙන්න පටන් අර ගන්නවා. ඒ වුණත් කල යුත්තක් ඉතුරු වෙනවා. දිගට කරන්න ඕන. හරි, තව කොච්චර තියෙනවද ප්‍රශ්න? ඇහෙන්නේ නැහැ. ප්‍රශ්න ටික ඉවර කරමුකෝ අපි උලන් තඩතාව කරමු. මම එනකොටත් පොඩ්ඩක් පමා වුණාද? ගරු ස්වාමීන් වහන්ස මා පරයන්කේ සිට ආනාපාන භාවනාවේ යෙදී සිටියේදී මට යම් යම් වේදනා දැනේ. විශේෂයෙන් පිටකොන්දේ වේදනාව තදබල ලෙස දැනුණු අවස්ථා ඇතිවිය. එවිට පඨවි ආපෝ තේජෝ වායෝ යන සතර ධාතුන්ගෙන් සැදුම්ලත් මේ කය මානවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ එහෙයින් එය මට අයිති එකක් නොවේ ඒ නිසාම මට පාලනය කළ නොහැක. සියලු දේ අනිත්‍ය. සියල්ල ඇති වී නැති වී යයි. ඒ අනුව මේ වේදනාවද ඇති වී නැති වී යනු ඇතැයි සිතමි. සුළු වේලාවකින් එම වේදනාව නැති වී යයි. වේදනාවත් හටගත් බොහෝ විට මම මෙසේ විදර්ශනා කරමි. මේ භාවනාවේදී මාලත් යහපත් අත්දැකීම් බැව් මේවා බැව් සඳහන් කරමි. මේ ධර්මානුකූල භාවය මෙහි ධර්මානුකූල භාවය පහදා දෙනු මැනවි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී භවත් උතුම් නිවන් සුවත් පතමි. ඔබට ඉස්සරහට මේක හරිනම් මෙනෙහි කිරීමකින් තොරව වේදනාවේ මුලැමැදක දකින්න පුළුවන් වෙනවා. මේ වෙලාවේදී කරන්නේ වේදනාව මම නෙවෙයි, මගේ නෙවෙයි, ආත්මේ නෙවෙයි පාලනය කරගන්න බෑ. හතර මහා ධාතුන් ආදි වශයෙන් මානසිකාරයක් අවශ්‍යයි. මානසිකාරය පොරොදිනක් තියෙනවා. නමුත් ඉස්සරහට යනකොට මේක හරිනම් එහෙම මානසිකාරයක් කරන්න නැතුව નિરાයාතයෙන්ම ඉබේම ඒක වෙන්න පටන් අර ගන්නවා. ඒ නිසා අපි මේ ක්‍රමයේ හරි කියලා හිතාන මේක ඉබේ වෙන තාලේ එනකන් දිගට භාවනා කරන එක තමයි ධර්මතාවය. ගෞරවනීය සාමීන් වහන්ස පරයන්ක භාවනාව මූල කර්මස්ථානය මම දැන් මෙතන යනුවෙන් මෙනෙහි කරමි. ටික වේලාවකට පසුව ආස්වාස ප්‍රස්වාසයේ දැනීමට පටන් ගනී. ආයාසයෙන් තොරව එයටම හිත තබා ගනිමි. ආශ්වාසයේ සීතල බවත් ප්‍රස්වාසයේ උණුසුම් බවත් දැනේ. උණුසුම් ප්‍රස්වාසය හා නාසයත් උඩුතලත් අතර වැදීම හොඳින්ම පෙනී යයි. මෙසේ ආශ්වාස ප්‍රශ්වාස වාර 20 25ක් පමණ හොඳින් මෙනෙහි වන අතර ඒ මෙනෙහි වන අතර වාරයේ හිස ගැස්සීම් වලට ලක්වෙමින් පහතට වැටේ. ඉන්පසුව කිසිවක්ම නොදැනී යයි. කිසිම ශබ්දයක් නොඇසේ. ටික වේලාවක් විනාඩි 10ක් 15ක් පමණ නැවත ශරණයකින් වටා පිටාවේ ශබ්ද ඇසීමට පටන් ගනී. සමහර අවස්ථාවලදී මෙසේ කිසිවක් නොදැනී ගොස් සිටි කාලය කොපමණදයි වටහාගත නොහැක. එවැනි කාලයේ නිර්ණය කරගත නොහැකි අවස්ථාවන්හිදී ෂණයෙන් දෑසර බලා නැවත දෑස් වසා මූල කර්මස්ථානයේ මෙනෙහි කරමි. මෙහි කිසිවක් නොදැනී යන අවස්ථාව නින්ද යාමක්ද නැතිද කියා වටහාගත නොහැක. මාහට භාවනාව ඉදිරියට කරගෙන යාමට අවශ්‍ය උපදෙසක් ලබා දෙන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි. තෙරුවන් සරණයි. මේකේ අර හුරස්පරස් වෙන තැන් තියෙනවා. එහෙම නිින්ද ගිය වෙලාවක් නම් ක්ෂණිකව ඇතරලා බල්ලා වහ ගන්නවා කියන එකක් කරන්න බෑ. ඒ නිසා එහෙම කරන්න පුළුවන් නම් ඉතින් අනිවාර්යයෙන්ම නිින්ද ගිහලා නැහනේ. නමුත් කල්පනා කරලා බලන්න ඕනේ අරමුණ ගොරෝසුව පේන වෙලාව, අරමුණ සියුම් වෙච්ච වෙලාව, නොදෙනී ගිය වෙලාව කියන එකෙන් කෝකෙද කෙලස් වැඩියෙන් තියෙන්නේ, කෝකෙද කෙලස් අඩුවෙන් තියෙන්නේ කියලා බලලා ඒකයේදී කෙලස් අඩු වෙන තත්වයට වැඩි හුරුව, වැඩි ඌරුව වැඩි තල්ලුව දෙන ක්‍රමේ තමයි කරන්න තියෙන්නේ. ඒක නිසා මේ නැවත නැවත කර කර බලන්න කර කර බලනකොට දැන් අවස්ථා තුනක් තියෙනවා. ඒ තුනෙන් වඩා සතිය වැඩි වෙන කෙලෙස් අඩු වෙන තත්වයට අනුග්‍රහ කිරීම තමයි කමඨාන් සුද්ධ කරනවා කියලා කියන්නේ. ගෞරවනීය සාමීන් වහන්ස මාගේ මූල කර්මස්ථානයේ ආනාපාන සති භාවනාව වැඩිමයි. වාඩි වන විටම හුස්ම රැල්ල හොඳින් දැනේ. හුස්ම රැල්ලේ සියලු ලක්ෂණ බලා සිටින අතරතුර විනාඩි 15ක් 20කින් පමණ හුස්ම රැල්ල සංසිඳීමටපත් වේ. නමුත් සමහර විට සිතුවිලි බාධා ඇතිවන අතර එවිට සංසිඳීමට ගන්න කාලය දිගු වේ. හුස්ම රැල්ල සංසිඳීමටපත් වූ විට සිත කය හිස්තැනටපත් වේ. මේ වේලේ මා සතිය ප්‍රබල තත්වයක තබා ගැනීමට වග බලා ගනිමි. සිත ඒකාග්‍ර කර ගැනීමෙන්. සාමාන්‍යයෙන් මේ தත්ත්වයේ විනාඩි 20ක් පමණ සිටිය හැකිය. මීට පෙර ගරු ස්වාමින් වහන්සේ විසින් මේ කාල සීමාව තව දිගු කර ගැනීමට මාහට උපදෙස් දී ඇත. මම නිතරම ඒ පිළිබඳ උත්සාහවත් වීමි. ඊයේ හවස පර්යන්කේදී විනාඩි 45ක් පමණ මේ හිස් ස්ථානයේ හිත පාත්තා ගැනීමට හැකි විය. ගතසිත සංසුන් ශාන්ත බවක් හා සමාධිමත් බවක් දැනිනි. ටික වේලාවකින් මේ හිස් බව තුලම ඊතා සියුම් වශයෙන් සිතුවිලි ගලණයක් පටන් ගතියි. මා ඒවා කෙරෙහි කිසිදු අනුග්‍රහයක් නොදැක්වීමට ප්‍රවේශම් වීමි. මේවා කිසිදු තේරුමක් නැති සිටිවිලි ඛණ්ඩයෝය. අවට ශබ්ද ඇසුණත් ඒවා කෙරෙහි මගේ සිත නොයයි. මට ඒවා බාධාවක් ඉන් බාධාවක් නොමැත. විනාඩි 45කට පමණ පසුව නැවත ආශ්වාස ප්‍රශ්වාසයේ දැනෙන්නට පටන් ගති. මා නැවත එහි සිත පිහිටුවා ගනිමින් නැවතත් හිස් බවට යන්නට ප්‍රයත්න දැරුවෙමි. නමුත් සාර්ථක නොවිය. මේ වේලාවේ හරි වෙහෙසක් දැනිනි. පපු එහා පිටේ මස්පිඩු වේදනා දැනිනි. නමුත් ආශ්වාස ප්‍රශ්වාසයේ ප්‍රනීතය. ටික වේලාවක් මා කයට සිත තබා සිටි විට අර පෙළනහා වෙහෙස ගතිය නැති විය. ඉතිරි කාලය නැවතත් ආශ්වාස ප්‍රශ්වාසයේම යොමුව ගත කළෙමි. ගරු සාමින් වහන්සේ මාගේ මේ භාවනාව යන විදිහේ යම් අඩුපාඩු ඇතොත් පෙන්වා දෙනසේක්වා. කවදා හරි ඒක තැම්පත් වෙන தත්ත්වය දක්වා සතියෙන් ගමන් කරපෙන්නෙකුට අතරමැදි හිතවිලි ආවුණත් අතරමැදි වෙහෙසාව වුණත් ඒ හිතවිලි වෙහෙසත් අරමුණු කරන්න පුළුවන් මොකද දන්නවා මේ ගීල ගීල පොදිනලා හරි නතර වෙනවා නතරල ආයේ වැඩි වෙනවා ආයේ නතර වෙනවා ආන්නේ විදිහ ගමනක් යන නිසා ඒ අතරමැදි අවස්ථාවල් වලට බය වෙලා අතරමැදි අවස්ථාවල් ගැන කතන්දර ගොත ගොතා අතරමැදි අවස්ථාවල් අල්ලගන්න හදන්න යන්න නරකයි මේකේ චක්‍රේ කරකැවෙනවා ඒ එකක් තව එකට ඉඩ දෙමින් කැරකෙමින් යන ගමනක් තියෙන. ඒක ඒක පරියන්කදී මේ වගේ චක්‍ර වැඩි ප්‍රමාණයක් tempat වීම සහ ගොරෝසීම් වැඩි ප්‍රමාණයක් දක්නාතේ තිගට භාවනා කරන්න ඉතුරුකට සක්මන උදේවරුවේ ඉහළ වැලිමලුවේ සක්මන් කළෙමි. වෙනදා අත්නිදි සියලු දැනීම් හැඟීම් ප්‍රත්‍යක්ෂ වූ අතර මම සක්මන ඊතා සෙමින්හා සුපරීක්ෂාකාරීව කළෙමි. එහිදී මාහට වැටහි ගිය දේ ඌයේ තැබූ পায় පොළවේ ස්ථාවර වී තද වී ශරීරයේ බර දරා සිටීමට හැකිවන තෙක්ම අනෙක් පාදයේ තබා සිටි තැනින් ඉස්සෙන්නේ නැති බවයි. ඒ ඉස්සිනු පාදයේ ඉදිරියටගෙන ගොස් එය තබා එය ස්ථාවර වනතෙක් අනෙක් පාදයේ නොයසෙවන බවයි. මේ ඉක්මනින් සක්මන් කරන විට අවබෝධයට ආවේ නැත. මේ ගැන තවත් අවධානයෙන් සක්මනේ යෙදෙන විට ආශ්වාස ප්‍රශ්වාසයද්ද මාරු වීමේදී මා අත්විඳින හිස්තන වාගේම හිස්තනක් එහි අංශු මාත්‍රයක් මෙතනද ඇති බවත් තව තවත් සක්මන් කරන විට මේ තවත් හොඳින් වැටහිනි. මේ සිද්ධියෙන් ප්‍රසන්න වූ මගේ සිත නොදැනුවත්වම වාගේ යටිකයේ ඉරියාපත සංදිවලට යොමුය. උකුල්ලට දනහිස් විලුඹ යන සංදිවල ක්‍රියාකාරීත්වය මෘදු වූ සරල වූ ගණනයක් බව අත්විඳෙමි. ආයාසයෙන් තොරව අචේතනිකව ඊතා මෘදු ලෙස පාද ඉදිරියට ඇදෙනු දැනින කලින්ම සිදු කරගත් ප්‍රස්ථාරයේකි මල්ලක් ඇට ගොඩක් බඳු වූ මේකයේ බර දරා සිටින පාද ඒ සඳහා ඉබේ සිදුවන ක්‍රියාවලිය සමමිතිකව දරා ගන්නා සැටි නිරීක්ෂණය කෙලෙමි. තව තවත් විස්තර බැලිය හැකි බවද මාහට තේරුම් ගියේය. ගරු සාමින් වහන්ස මේ නිරීක්ෂණයේ නිවැරදි මාවතක් දැයි අඩුපාඩු ඇතොත් පහදා දෙන ලෙසද දෙපා නැවත ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට නුදුරු භවයේම අති උතුම් නිර්වාණයම අවබෝධ වේවා. මම tempat නැවතිල යනකොට අතුරු අවස්ථා දැක් ගන්න පුළුවන්. පළවෙනි වතාවට නමුත් ඒක හුරු වුණාට පස්සේ වේගෙන් යනකොටත් ඔය අතුරු අවස්ථා තියෙනවා. හිත ක්‍රියා කාර්යක්ෂම වෙන්න ඕනේ. ඒ වගේම මේ බලනිනකොට මේ ඉරියාපත සංදි කියන වචනේ පාවිච්චි කරන ඉරියාපත සංදි කියන්නේ ඇට සංදි වලට නෙවෙයි ඉඳගෙන ඉඳලා නැගිටින සංදියට. එහෙනම් මේ හන්දි වලට තියෙනවට ඉරියාපත සංදි කියන්නේ ඒවට කියන්නේ හත්ති අස්ති සංදි කියලා. ඒ නිසා ඒක නිවැරදි කරගන්න බලන්න පටන් අරගත්තොත් තොරතුරු එන්න පටන් අර ගන්නවා. ඒකට පොදු සමීකරණ තියෙන බැලුවොත් පේනවා. බැලුවේ නැත්තම් පේන්නේ නැහැ. ඒ නිසා බලන්න. බලන එක තමයි විපස්සනා කරනවා කියන්නේ. එතකොට කෙලවරක් නැති තොරතුරු ප්‍රමාණයක් ලැබෙන්න පටන් ගන්නවා. ඒක හොඳයි. තෙරුවන් සරණයි අතු අති ගෞරවනීය වූ අතිපූජනීය වූ ස්වාමීන් වහන්සේට ගෞරවයෙන් নমස්කාර කරමි. දින 3කට පෙර මා ඉදිරිපත් කළ වාර්තාව සම්බන්ධව තවත් පැහැදිලි කර ගැනීමට මේ ඉදිරිපත් කරමි. තරමක් පළපුරුදු යෝගිනියක වන මා සක්මන් භාවනාව සම්බන්ධව ඉදිරිපත් කළ අත්දැකීම කෙටියෙන්. සක්මනේ එක් එක් අවස්ථාවේ නිරීක්ෂණය කරන සිත හා අනදෙන සිත වෙන්වෙන්ව හඳුනා ගැනීමයි. ඔබ වහන්සේගේ අවවාදයේ ඌයේ දිගටම කරගෙන යාමේදී මේ සිත් දෙකම එකක් වන අවස්ථාවක් ඇතිවන බවයි. මෙය මා තේරුම් ගත් ආකාරයට මේ සිත් ආකාර දෙක එක ආකාරයකින් හඳුනා ගැනීමකි. ඒ කියන්නේ අත පතිත වීමක්ද. එහෙම නැත්නම් මර්ජ් වීමක්ද. දිගටම සක්මන් භාවනාව කරගෙන යාමේදී තවත් පැහැදිලි වූ දෙයක් නම් සක්මන කෙරෙහි සමස්තයක් ලෙසට බලාගෙන සිටීමේදී සතිය පිහිටුවීමේදී නිරීක්ෂක සිත වඩාත් ප්‍රමුඛව පැහැදිලිව හඳුනා ගන්න අතර එවිට අනදෙන සිත ප්‍රමුඛ නොවුවත් පසුබිමින් නැති ලෙසට හඳුනා ගතිමි. සක්මන වඩාත් සෙමින් කරගෙන යන විට එක් එක් අවස්ථාවට අවධානය යොමු කිරීමේදී අනදෙන සිත ඊටා පැහැදිලිව ප්‍රමුඛව නිරීක්ෂණය කළ හැකි අතර එවිට නිරීක්ෂණය කරන සිත පසුබිමේ ප්‍රමුඛ නොවි හඳුනා ගනිමි. මෙහිදී මා අවධානය යොමු කරන්නේ කුමටද යන්න පිළිබඳව මට තේරීමක් ඇති බවත් ඒ අනුව අත්දැකීම පළවෙනි හා දෙවෙනි ආකාරයට වෙනස් වන බවත් මට හැඟේ. මේ සම්බන්ධව තවදුරටත් ඔබ වහන්සේගේ පැහැදිලි කිරීමක් හා අවවාදයක් හෝ නිවැරදි කර දීමක් කර දෙන ලෙසට ගෞරවයෙන් ආයාචනය කරමි. මේ උතුම් මාර්ගයට අපව යොමු කරන ඔබ වහන්සේට නිරෝගී භාවය, දීර්ඝායුෂ සහ උතුම් වූ නිර්වාණය සාක්ෂාත් කිරීමට මේ පින් හේතු වේවා. මේ විදිහට මේ නාම ධර්ම ගැන එච්චරම කලබල වෙන්න යන්න එපා. එතකොට දැනෙන පයේ රූපේ නැත්නම් ඒ ක්‍රියාකාරකම ගැන හොඳට බලන් ඉන්නවනේ මේක පේදී. පෑදිලා එයි. පැහැදිලි වෙලා එයි. මේ චේතනාවයි නිරීක්ෂණය කරන හිතයි බලන්න පටන් ගත්තොත් රූප ධර්මේ පන්නන්න ඉඩ මගහැරෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා පුළුවන් තරම් රූපේ ප්‍රත්‍යක්ෂණය කළ හැක්ක දිගේ යන්නේ. එතකොට මේක ඉබේ පෑදෙනා මිසක් මේක දිගේ එච්චර හිත මෙහෙවන්න යන්න එපා. එතකොට මේ මූල කර්මත්තානේ ගිලිහෙන්න ඉඩ තියෙනවා. අවසරයි ස්වාමීන් වහන්ස අර්පණා සමාධියෙන් හෝ හතරවැනි ධ්‍යාන සමාධියෙන් විපස්සනයට හැරෙන ආකාරය පහදා දෙන්න. මම අදහස් කරන්නේ ඇතිවන සමාධිය ගැන සෙවීමට නොගොස් ආනාපානයේම සිත පිහිටවන්න උත්සාහ ගන්න එකයි. නමුත් ඇතැම් විට ඉන්නේ සමාධියේ බව දන්නවා. සමාධියට ලකුණු දීමක් නොකර ආනාපානයටම හිත යොමු කරගෙන සිටින විට ආලෝකයේ ඇති වී නැති වී දැනීම් නැති වී යන නමුත් ඒ ගැන සැලකිල්ලක් නොදක්වා ආනාපානයේ සියුම්ව දකින්නට උත්සාහ ගන්නවා. මෙතනදී විතක්ක නොමැති අතර ආනාපානයේ පෙනීමත් නොදැනී ගොස් නැවත ආනාපානයේ පේන අවස්ථාවේ මතු වෙනවා. මේ தත්ත්වය උදා වුනොත් ප්‍රශ්වාසයේ අග දකින්න ප්‍රශ්වාසයේ නැතිලා යන තැන දකින්න උත්සාහ ගන්නවා. එය අනායාසයෙන් සිදු වෙනවා. මෙන්න මේ தත්ත්වයෙන් ඔබට යෑමට මට මම උපදේශයක් අයද සිටිනවා. නිවනින්ම සැනසේවා. තවද ස්වාමින් වහන්සේ ප්‍රස්වාසයේ අග ගෙවි යන තැන දකින්ට උත්සාහ කිරීමේදී මරණ බයත් මුලදී මුලදී දැනුණද ඒ தත්ත්වය මේ වන විට ඒ தත්ත්වයට මේ වන විට පුරුදු වී සිටිනවා. තෙරුවන් සරණයි. තාමත් වැඩි මූල ධර්ම පැත්තට යනවා. ඒ නිසා යම් වෙලාවක ඒ අරමුණ සියුම් වෙනවනම් සියුම් වෙන්න වෙන්න කෙලස් නැති වෙනවා කියලා හිතාගෙන තවදුරටත් ඒ කෙලෙස් යූමේ කටයුත්ත කරගෙන යනවනම් සමාධිය කෙරෙන්න උන දේ වෙනවා. මේක අර්පණ සමාධියක්ද මේක චතුත් අධ්‍යාන සමාධියක්ද කියලා ඒකේ ප්‍රශ්නයක් නැහැ. බලලා මෙට්ටෙන් හරි කමන්නේ මීයෝ අල්ලනවනම් කියන එකයි විපස්සනා විදි කරන ඒ නිසා ওই ක්‍රමේ හරි. නමුත් මේ ගෙවෙනවා බලන්න උත්සාහ කරන්න එපා. මෝරවුවට පස්සේ භාවනා ගැම්ම ගත්තට පස්සේ භාවනා Java කවුනට පස්සේ ඒක පේන්න පටන් ගන්නවා. අමෝරාවෙන් බලන්න ගියාට ඒක නිකන් දුම් ගහලා ඉදෝපු ගෙඩියක් කනවා වගේ. ඒ නිසා භාවනා සමීපව නිරීක්ෂණය කරන්න ගානට රත් වෙනකොට ගාන ඔදේ වැඩෙනකොට ගාන ජවයේ වැඩෙනකොට මේක පෙනී. එතකොට බලන්න ඕන නැත්ත. නමුත් ඒක බලන සුළුට භාවනා කරන්න ගියොත් තමලාට අරමුණේ දුරස්ත වෙන්න ඉඩ තියෙනවා. නිසා මේක පදම තව සුසර කරන්න ඕනේ. සුසර කරනවා කියලා කියන්නේ ප්‍රත්‍යක්ෂයට මුල් දීලා යන්න. එතකොට ඊතුරු ඒවා ඒ අනුව පෙළ ගැහිලා ඉන්න පටන් ගන්නවා. ගෞරවනීය සාමීන් වහන්සේ සක්මන් භාවනාවෙන් සිත තැම්පත් කරගෙන මූල කර්මස්ථානයේ හිත තබා ආස්වාස ප්‍රස්වාසයේ හොඳට නිරීක්ෂණය කරන විට ටික වේලාවක් ගියාට පසු නාසිකාග්‍රය පෙනිලා නාසය දිගටි වෙලා ඒ දෙස බලා සිටන විට ආස්වාස ප්‍රස්වාසයේ ගැඹුරකට යනවා වාගේ දැනුණා. මහා විශාල ප්‍රපාතයකට වැටුණා වාගේ. එම වලෙන් එළියට සතු පාටට ටික ටික ද්‍රවයක් ගලාගෙන එනවා. ටික වේලාවක් යන විට එම ද්‍රවය පෙන පෙන වාගේ වෙලා පුපුරා යනවා. තැන් තැන්වල පොඩි පොඩි වලවල් මතුවෙනවා. හරික්මනින් මේ ද්‍රවය ගලාගෙන උඩට එනවා. පසුව රතු පාට පොළව නැති වෙලා අලු පාටට ඉරිතලා ගිය පොළවක් මතුවලා එයද හරික්මන්ට ගෙවිලා යනවා. පසුව මැරුණු මිනිස් රූප හා අතපය ඇටකටු පෙනිපෙනී නැති වෙනවා. ඊට පසුව මැරුණු කෝටු මහා ගොඩක් ගලාගෙන එන අයුරු දුටුවා. මා මේ වන විට ද සතියෙන් ආශ්වාස ප්‍රශ්වාස කරමි. කකුලේ හා කොන්දේ වේදනාද දැනේ. බියවීමක් සහ එපාවීමක්ද කම්පාවීමක්ද දැනුණා. සතියෙන් මිදුනද එපාවීම කම්පාවීම පැවතියා. සාමීනි මේ මායාවක්ද රැවටීමක්ද? වැරදිනි වැරදි කර ගැනීම හා මතු දියුණුව පිණිස උපදෙස් පතමි. ඔබ වහන්සේට නිරෝගී සුවය ලැබේවා. ත්‍රිවන් සරණයි. හිත සාමාන්‍යයෙන් කතා කරන්නේ රූපකාරහා, නිදර්ශනහරහා එහෙම නැත්නම් මේ මොනාරි ප්‍රතිබිම්බ හරහා ඉතින් ඒ පුරුදු කරන හැටි ඔගේ හොඳට පුරුදු කරලා පුරුදු කරලා ගියාට පස්සේ Tamanට මේ සංඥාව මාරු වෙන හැටි තේරෙන පටන් අර ගන්න නිසා මේක බොහෝ වාරයක් වෙන විදියට උදව් කෙරුවොත් ඒ අර සංඥාවල් වල තියෙන ගොරෝසුකම අඩු කරගන්න පෙළෙන ගතිය අඩු කරගන්න පුළුවන් ඒ නිසා මේක ආධුනිකෙක් වශයෙන් කිසිම දෝෂයක් නැත්තේ නෑ බහුලීගත කරනකොට ඒකේ තියෙන පැංගිරි ගතිය, ඒකේ තියෙන තීත්ත ගතිය අඩු වෙන්න පටන් ගන්නවා. තෙරුවන් සරණයි ගෞරවනීය සාමෙන් වහන්ස ආනාපාන සති භාවනාව සක්මන් භාවනාවෙන් පසු මම ආනාපාන සති භාවනාව සඳහා හිඳගෙන මම දැන් මෙතන යනුවෙන් මෙනෙහි කරමින් උඩුකයේ ආශ්වාස ප්‍රශ්වාස ක්‍රියාවලිය වෙත අවධානය යොමු කළෙමි ආශ්වාස ප්‍රශ්වාස කිහිපයක් එම පරිද්දෙන් නිරීක්ෂණය කළෙමි නාසයේ අග පිහිටි සති නිමිත්ත හඳුනාගතිමි සති නිමිත්ත හරහා ආශ්වාස වායුව නාස් පුඩුව පිළිමදිමින් ඇතුළු වීමත් එලෙසම ප්‍රශ්වාස වායුව පිටවීමත් දුටිමි. සල්ප වේලාවකට පසු ආශ්වාසයේ සිසිල් බවත් ප්‍රශ්වාස වායුව උණුසුම් බවත් දැනුනි. මෙම අවස්ථා දෙකේම වායු ධාරාවේ කැළඹිලි ස්වභාවයද ගැඹුරින් නිරීක්ෂණය කරන විට දැකගතිමි. මෙතෙක් වේලා සති නිමිත්ත මත සතිය පිහිටවාගෙන සිටියෙමි. මේ ආකාරයට විනාඩි 5ක් පමණ කාලයක් ගතකොට ආශ්වාස ප්‍රශ්වාස වායු ධාරාවේ දිග පිළිබඳව නිරීක්ෂණය කෙලෙමි. ආරම්භයේදී දිග ආනාපානයෙන් පසුව කෙටි වන බව පෙනිනි. ආශ්වාස ප්‍රශ්වාසවල මුලැමැද අග නිරීක්ෂණය කෙලෙමි. මේ ආරම්භයේදී අත අපහසු වත් පසුව නිරීක්ෂණය කළ හැකි වේ. බාහිර ශබ්ද වලින් බාධා නොගෙන සති නිමිත්ත මත සතිය පවත්වාගත හැකි විය. වරක් හෝ දෙවරක් බාහිර අරමුණු හෝ සිතවිලි පැමිණියත් නැවත සතිය ආනාපානයට ගෙනාවෙමි. මෙලෙස ආනාපාන වායු ධාරා මත සතිය පිහිටුවා පහසුවෙන් නිරීක්ෂණය කළ හැකි විය. වෙනත් සිතවිලි නොපැමිණේ. ආලෝක නිමිති මතුවිය. ආනාපානයේ දෙස ආයාසය අඩුකොට සිටිය හැකි බව දැනුනි. ස්වාමින් වහන්සේ පෙරදා ධර්මදේශනාවට අනුව ආනාපානයට සතියේ දීමට වීරිය නොයදා සිදුවන දේ බැලුවෙමි. එම தත්ත්වය යටතේද සතිය සති නිමිත්තේ පිහිටා ඇති බව පෙනුනි. මෙවැනි පරයන්කයන් කිහිපයක් පසුගිය දින දෙක තුලදී ගත කරන ලදී. විතක්කය හා ਵਿਚාරය යන අංග දෙක කෙරෙහි අවධානය අඩු කර තිබියදීද සතිය නොකැඩී හෝ වෙනත් සිතුවිලි මතු නොවී සිටීමට හැකි බැවින්ද ඊයේ ධර්මදේශනාව අනුව එම අංග දෙක කෙරෙහි අවධානය ක්‍රමෙන් අතහැරියෙමි. මෙම අවස්ථාවේදී විචිත්‍ර ආලෝක නිමිති පහළ විය. ඒවා පිළිබඳව දුටුවා නොදුටුවාසේ ගත කෙලිමි. ආශ්වාසය හා ප්‍රශ්වාසයේද යම් දුරකින් තිබෙනු දැනිනි. මම ඒ ගැනද අවධානය යොමු නොකළෙමි. කිසිම දෙයකට අවධානය යොමු නොකොට නිකම්ම බලා සිටියෙමි. මෙසේ සෑහෙන වේලාවක් විනාඩි 30ක් පමණ පසුව දැනගතිමි. ගත කරන විට ආලෝක නිමිතිවල කැළඹීම වැඩි විය. මම ආනාපානයේ දිස බලා පරයන්කෙන් නැගී සිටියෙමි. ඊයේ රාත්‍රියේ අත්විඳින ලද මෙය මේ වන විට තවත් පරයන්ක 3-4කදීද අත්හදා බලා සාර්ථක විය. ආලෝක නිමිති වල ස්වභාවය හෝ විචිත්‍රත්වය අඩු වී ඇත. ඒ ගැන උපේක්ෂා වෙමි. ইহත අවස්ථාවලදී ප්‍රීතිය හා ශාරීරියේ සුවදායක බව අත්විඳෙමි. භාවනාවෙන් පසුවද ප්‍රීතිය පවතී. ගරුතර සාමින් වහන්ස ඔබ වහන්සේගේ උපදේශ මත මෙම අත්දැකීම් ලබාගෙන ඇති බව ප්‍රකාශ කරන අතර මෙම தත්ත්වය දිනු කරගන්නා ආකාරයත් අඩුපාඩු ඇතොත් ඒ පෙන්වා දෙන දෙසත් දෙපා නැමද ඉල්ලමි. ඉදිරිපත් කරන තොරතුරු ගොඩක් තිබුණා රචන සංවිධානයේ නෑ ඒ හේතුව මේ අලුතෙන් අලුතෙන් දකින අත්දැකීම් නිසා නමුත් ඔය විදිහට වාර්තා ඉදිරිපත් කරන්න යනකොට මේක පිළිවෙලකට ගොනු වෙන්න පටන් අර ගන්නවා ඒ නිසා මේ විදිහටම දිගට කරන්න හැබැයි රචනයේ ලියනකොට කමඨාන් වාර්තා ලියනකොට ඒ අහගෙන ඉන්න එකනා ගැන හිතලා ලියන්න ඕනේ මේක අතරින් මෙතනින් තොරතුරු දාලා තියෙන එක හැටි පටන් ගන්නකොට ඒක එහෙම තමයි නමුත් ඒක සංවිධානය කරගත්තොත් වෙන කියන දෙයක් නැහැ ප්‍රශ්න මාර්ගය අවසන්. සාදු සාදු.